දින තුනක් මුළුල්ලේ ඔබ බුදු කෙනෙක් විතරක් වෙන්නන බුදු කෙනෙකුට විතරක් පෙනිය හැකි සත්‍ය වෙන විමුක්ති මඟ කියන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න සිටින්. අද අපි තවදුරටත් ඒ පිළිබඳව කතා කරමු. ඔබ කවුරුත් පිළිගන්නව නේද නිවන් දකින්න නැත්නම් සක්කායදිට්ඨිය ප්‍රහාණය කරලා නිවීම කරා යමු වෙන්න යම් ප්‍රතිපදාවක් කියන්න පුළුවන් එකම එක්කන බුදුරණවහන්සේ කියලා. ඔබ කාට හරි හිතනවද වෙන කාට හරි කියන්න පුළුවන් කියලා? නෑනේ. එකම එක්කන බුදුරණවහන්සේ. ආලවකාරම්මට පුළුවන්කම තිබ්බට. උද්දකරම් පුත්තට පුළුවන්කම තිබ්බද? සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ට පුළුවන්කම තිබ්බද? නෑ නේද? අපි එහෙනම් සරණ යායුත්තේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ද ගෞතම සම්මා සම්බුදුරයන් වහන්සේද? ඒක හොඳට මතක තියාගන්න. අපි සරණ යායුත්තේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් නෙවෙයි කවුද? ගෞතම සම්බුදුරජාණන් වහන්සේ. අද ඒකත් පැටලෙනවා ගොඩක් අයට. ගොඩක් අය සරණ යනවා කවුද? සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයා. බුදුරජාණන් වහන්සේව සරණ යනවා කියන එක අමතක වෙනවා. ඒ නිසා අපි මේ යමක් තේරුම් ගන්නකොට යමක් ඉගෙන ගන්නකොට අපි ලොකු අවධානයකින් ඉගෙන ගන්න ඕනේ. දැන් මම ඔබ කලින් ඔබට පුන පුනා කරුණෝ එක කිව්වා. අපිට ගානක් එහෙම හදනකොට කොච්චර අවධානයක් ඕනද? ඈ දැන් අපි හිතන්න මෙහෙම හදවතක් උප්‍රේෂණ කරන්න හෘදරෝග විශේෂඥ කෙනෙකුට මොළයක් උප්‍රේෂණ කරන්නේම ලොකු අවධානයක් ඕනනේ. උඩින් පල්ලෙන් කළොත් මිනිස්සයා මැරෙයිද නැද්ද? හරියටම කරන්න ලොකු අවධානයක් ඕනනේ. නිවන් දකින්න එක ඊට වඩා ලේසි එකක්ද අමාරු එකක්ද? ඒ කියන්නේ හදවතක් උප්‍රේෂණ කරනවා වගේ ලේසි එකකට වඩා අමාරු එකක්ද ඊට වඩා ලේසි එකක්ද? කොච්චර අමාරුද? හදවතක් උප්‍රේෂන් කරනකොට වඩා කොච්චර අමාරුද? ගොඩාක් අමාරුයි නේ? හදවතක් උප්‍රේෂන් කරන්න කොච්චර අවධානයක් තියෙන්න ඕනද? ලොකු අවධානයක් තියෙනවනේ. නිවන් දකින්න කොහොම අවධානයක් ඕනද? හිතා ගන්න බෑ නේද? අපි මේ කඩ යන වගේ මල්ලකට දාගෙන යන එකක් වේද? පුළුවන්ද මෙහෙම කරන්න? බෑ. අපි ඇත්තටම ධර්මයේ තැනක් දීලා නැහැ. අපට ඕන නැති පොඩි අර ටොයිස් එකක්. ඒ කියන්නේ తాවකාලිකව අපට අර නිකන් මොනවා හරි ක්වික් එකක්. ඒකට බුදුබණ අහන්නේ. දැන් ඔබට මානසික ආතතියක් ආවම මාළු ටැංකිය දිහා බලන් ඉන්නම් පොඩි එක පොඩ සහනයක් එනවනේ. ගෙදර පොඩි තිරසනෙක් ඇති කරාම බල්ලෙක් එහෙම පොඩ්ඩක් අර මානසික අසහනයක් එනකොට පොඩ්ඩක් සහනයක් එනවනේ. ඒ වගේ මානසික පොඩි අසහනයක් එනකොට පුංචි සහනයකට බුදුරු කියන දේ පොඩ්ඩක් අහනවා. අන්න ඒ වගේ දෙයක් වෙලා. ඒ නිසා තැනක් ඇවිල්ලා නැහැ ඒකට. එහෙනම් අපි හොඳට මතක තියාගන්න කොහොම තැනක් දහමට දිය යුතුයද කියන එකනේ. කොහොම තැනක් දිය යුතුයද? විශාල තැනක් දෙන්නවා. ඒ තැන දෙනකන් දහම දකින්න බෑ පින්වතුනි. ඒක හොඳට මතක තියාගන්න. ඒකයි මේ ධර්මයේ මුල්ම දේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මුල් වෙනවා කියන්නේ වෙන කාටවත් ඒ දේ කියන්න බෑ. කියන්න පුළුවන් එකම එක්කන බුදුරණන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ විතරයි ඇත්ත. ඒක විතරක් හොයනකොට අපි දන්න දේ ගලපන්න බෑ. ලොකු අවධානයක් එක අතිවිශාල වටිනාකමක් දහමට දුන්න කෙනාට විතරයි සත්‍ය කරා යන්න පුළුවන්. දැන් ඔන්න හිතන්න අපි සිංහ සිංහ තෙල් දානවද සාමාන්‍ය පොල් කට්ටකට සිංහ තෙල් දාන්නේ මොකකද රත්තරම් බඳුනක නේ අපි දැන් සාමාන්‍යයෙන් අසුචි ටිකක් හරි මුත්‍රා ටිකක් හරි රත්තරන් එකකට දානවද නෑනේ රත්තරන් වාජන එක දාන්නේ වටිනා දෙයක්ද නැද්ද එහෙනම් මේ බුදුරුන්ගේ බණ මේ එහි මේ කට්ටියන්ට තලු මර මර ඉන්න තියෙන එකක්ද? ඈ බුදුරුන්ගේ බණ බුදුරුන්ගේ ධර්මයේ කියන්නේ අර කඩපිලේ ඉන්න සත්‍යාධිකාරයන්ට වගේ තලු මර මර ඉන්න දෙයක්ද? නෑ. මේක පින්වතුනි අති විශාල වටිනාකමකින් යුතු වටිනාකම දන්න කෙනාට ලෝකේ ප්‍රයෝජනගත හැකි එකක්. අනිච්චනට බැහැ. ඒ කිනාට අර පුංචි විනෝදයක් විතරයි. ඒ කිනාර අර දුක කියන එක తాවකාලිකව විනාශ තැනකට යනවනේ මේ මේ වගේ මේ මේකේ කැලලක් අල්ලගෙන කරනකොට එච්චරයි. නුවණ තිකනාට විතරයි දාර. මම අද ඔබට ලස්සන කරුණු ටිකක් කියලා දෙන්නම් භාවනා කරන නිසා බුදුරන් වහන්සේ කියපු විග්‍රහය අනුව අපි කොහොමද ධාතු මනසිකාරයක් පටික්කුලයක් ආනාපාන සතියකට යොමු වෙන ආකාරය පිළිබඳව සූත්‍රයක් ඇසුරෙන් පැහැදිලි කරන්නේ මහා රාහුලවද සූත්‍රය. මම තව ප්‍රශ්නයක් අහනවා ඒක කියන්න කලින්. රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නවද? බුදුහාමුදුරන්ගේ පුතා නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයාගේ පුතා. එතකොට අපි වගේ වාසනාවකින් ගත්තාම අපට වඩා වාසනාව වැඩි කෙනෙක්ද අපට වඩා වාසනාව අඩු කෙනෙක්ද ඈ ඒ වැඩිකම ලක්ෂ කෝටි වාරකින් කියන්න පුළුවන්ද නැත්නම් සාමාන්‍යයෙන් අපට වඩා චුට්ටක් වැඩි වගේද ඈ ඒ වාසනාව ලක්ෂ කෝටි වාරකින් වැඩිනේ හැකියාවකින් ගත්තාම බෝධිසත්වයේගේ පුතෙක් කියනකොට හැකියාවකින් ගත්තාම අපේ හැකියාවට වඩා අඩුයිද අපට වඩා සමානයිද අපට වඩා ලක්ෂ කෝටි වාරකින් වැඩිද ලක්ෂ කෝටි වාරකින් වැඩිනේ සිද්ධාර්ථ කුමාරයාට නෙමෙයි රාහුල කුමාරයාට එතකොට සිද්ධාර්ථ කුමාරයාගේ පුතා ඒ කියන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඥාතිකමන්නේ එතකොට රාහුල කුමාරයා ගිහි ජීවිතයකනේ ශාසනයේ කවුද ගුරුවරයා ඈ සාරිපුත්‍ර සායනාසනේ සාරිපුත්‍ර සායනාස කියන්නේ කවුද? මේ ශාසනයේ සාරිපුත්‍ර සායනාස කියන්නේ බුදුරන් වහන්සේට පස්සේ ඉන්න පළවෙනි එක්කෙනා නෙමෙයිද? ඈ මේ ශාසනයේ බුදුරන් වහන්සේ හැරුණහම ඉන්න ප්‍රධානියනේ බුදුරන් වහන්සේ උදාහරණයක් කියනවා හටක් පාලනය කරන්නේ රජතුමා නම් රටේ සෙන්පතියා වගේ කියනවා සාරිපුත්‍ර සායනාස. එහෙනම් රාහුල කුමාරයාගේ භාග්‍ය හිතා ගන්න පුළුවන්ද? ඈ තමන්ගේ ගිහි ගෙදර පියාණන් බුදුරජාණන් වහන්සේ. තමන්ගේ ගුරුවරයා මේ ශාසනේ උත්තමයා සාරිපුත්‍ර සාරණාසේ. එතකොට අපි අපට තියෙන වාසනාව කියන එකෙන් පාදුවිල්ලක්, ඒ කියන්නේ සාරිපුත්‍ර කාවුල ස්වාමීන් වහන්සේගේ තියෙන වාසනාව අපට ලැබිච්ච දේ කල්පනා කරනකොට ඒ උත්මයේ පාදුවිල්ල තරම් අපිට තියෙනවද? රාහුල ස්වාමීන් පාදුවිල්ලක තරම් වාසනාවක් අපිට තියෙනවද? නෑනේ. රාහුල ස්වාමීන් වහන්සේගේ පාදුවිල්ල තරම් හැකියාවක් අපිට තියෙනවද? නෑනේ. මම මේක කියන්නේ නිකන් නෙමෙයි. මොකද අපි අද ඉන්නවා අපි මහ ලොක්කෝ කියලා හිතාගෙන. ඒක මේ දේශනාවක් ඉගෙන ගද්දි හොඳට තේරෙයි. ඒකයි මම මේක පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ රාහුල ස්වාමීන් වහන්සේ කවුද? අපි කවුද කියන එකනේ. රාහුල ස්වාමීන් වහන්සේ කවුද? අපි කවුද? ආසන්න වශයෙන් අපි ගත්තොත් එහෙම අපි වැලි ගැටයක් නම් රාහුල කුමාර ස්වාමීන් වහන්සේ කියන්නේ මහා පුතුය වගේ. ඔන්න බලමු අපට වැලි ගැටයක් වුණා වගේ අපිට රාහුල කුමාරයා මහා පුතුවියක් වගේ වෙච්ච රාහුල කුමාරයාට දෙන අනුශාසනා එතකොට ඒ අනුශාසනාව වගේ අනුශාසනා කොච්චර ලොකුට අපට එන්න ඕන වේද? ඈ? හිතා ගන්න බෑ නේද? අපි බලමු එහෙනම් ඒ උත්තරමයට දෙන අනුශාසනාව කොහොමද කියලා. මොකද අපි එච්චරට මේ ධර්මය නිකන් අපි අර ඕනම දෙයක් අපට හසුරවන්න පුළුවන් වෙන විදිහට අපිට පුංචි දෙයක් වෙලා එකයි. බලමු රාහුල ස්වාමීන් වහන්සේට මේ ධර්මීය අවබෝධ වෙන හැටි. ඒක හිතාගත්තාම අපිට අපි ගැන හිතා ගන්න පුළුවන්. මහා රාහුල වාද සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ අනාථපිණ්ඩික සිද්ධාර්ථමාගේ ආරාමයේ. අතක භගව පුබ්බන් සමය නිවාසෙත්ව පත චීවරං ආදාය සාවත්‍යම් පින්ඩායි පාවිසි බුදුරන් වහන්සේ පාත්‍ර සිරුව අරගෙන සවැත් නුවර පින්ඩපාතේ වැඩියා. අයස්මාපිකෝ රාහුලෝ පොබ්බන්න සමයන් විවාසෙත්තා පත ජීවරං ආදාය භගවන්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්දිත. භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සෙන් රාහුල ස්වාමීන් වහන්සේ ගියා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ පුංචි නේද? අවුරුදු 7 න් වහනෝනේ. පුංචි රාහුල ස්වාමීන් වහන්සේ සමහරවිට දැන් වයස ඇති පැවිදි ටිකම නෙමෙයිනේ. ටික දවසක් ගිහිල්ලා ඇති. අවුරුදු 7ක් 8ක් ඇති. එතකොට පිටිපස්සෙන් යනවා. පිටුවසෙන් ගිහිල්ලා රාහුල ස්වාමීන් වහන්සේ පිටුවසෙන් ගියාට පස්සේ අතක භගවා අපලෝකෙත්ව ආයස්මන්තං රාහුලං ආමන්ත්‍යසි. භාග්‍යවතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ දිහා බලලා මෙහිම අමතනවා. දැන් මේ මේ කාට කොයි කොයි කොයි අවස්ථාවක්ද මේක වෙන්නේ? පින්නපාත යනවා නේද? පිටිපස්සෙන් ඉන්න රාහුල ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ අනිත් පැත්තට කියනවා. මෙන්න මෙහෙම අමතනවා. බලන්න මේ ධර්මයේ කියන එක නුවණට හම්බෙන එකක්. මේකේ මේ ධර්මය ඉගෙන ගන්නකොට සම්පූර්ණයෙන් හැම එකක් ගැන අවධානය තිබිය යුතුද නැද්ද? මම තව පුංචි උදාහරණයක් කියන්නම්. අපට ගුවන් යානයක් අපි හිතමු මේ ලෝකේ දැන් වටිනාම දේ ගුවන් යානට වඩා ජෙට් එකනේ. අපි හිතමු ජෙට් එකක් කියලා උඩට යත් මේ මේ මේ කක්ෂගත කරන ජෙට් එකක් හදනවා කියලා. ඒකේ පුංචි හරි පොඩි හරි මොනවා හරි කනෙක්ෂන් එකේ පොඩි හරි අඩුවක් තිබ්බොත් හරියට වැඩේ කරන්න පුළුවන්. අපි හිතමු ගුවන් යානයක පොඩි හරි දෙයක් පොඩි මිස්ටේක් එකක් කරලා තිබ්බොත් එක තැනක හරියට ගමන් කරන්න බෑ මොනවා හරි අනතුරක් ඉඳී තියෙනවනේ. මුළු සියලුම දේ හරියට අංග සම්පූර්ණ සියල්ලක්ම ਸਰව සම්පූර්ණ වෙනවනේ නේද? උඩට යන්න. දැන් ගුවන් යන්නේ පල්ලට ආවට පස්සේ කොච්චර චෙක් කරනවද ඉංජිනේරුනේ? ඇයි පොඩි හරි අඩුවක් තිබ්බොත් එහෙම? එතකොට ඒක මේ මේ උඩ යන්න නේද? මිනිස්සු උඩට අරන් යන්නේ. කොච්චර අවධානයකින් චෙක් කරන්න ඕනද නේ ඉංජිනේරුවෝ. නිවන් දකින්න බුදුරු කියන බණ කොහොම අවධානයකින් අහන්න ඕනද? දැන් අච්චර අවධානයකින් ඉංජිනේරුවෝ කීප දෙනෙක් කැවිදිලා මේ ගුවන් යානේ උඩ යවන්න කලින් පොඩි හරි අඩුවක් තියනවද කියලා බලනවා නේද? මොකද පොඩි හරි අඩුවක් තිබ්බොත් එහෙම යන්න අමාරුයි නේ. නිවන් දකින්න එක ඒ වගේ කී ගුණයක් අමාරුද? කෝටි ගුණයක් විතර අමාරුයි නේ. එහෙනම් ඒකට කොච්චර අවධානයක් තියෙනවද නේ? නමුත් අපි අවධානය දෙනවද? නෑනේ දන්නේ කරන්නේ කරන්නේ අපට හිතිච්ච එකක් කරනවා. අර දැන් ඔන්න ගුවන් යානේ තාත්ත තියෙනවා, රෝද ටික තියෙනවා. හරි අනික බලන්නේ උඩ ඵලයන්. යන්න පුළුවන්ද? තෙලුත් නෑ. එන්ජින් එකත් වැඩ නෑ. මොකුත් නෑ. ඒ වගේ අපට ඉඳ ගන්න විදියක් කියලා තියෙනවා හුස්ම ගන්න විදියක් කියලා තියෙනවා මේ කොනවද කෑලි ටිකක් කොටස් කළා එකක් කියලා තියෙනවා ආශෝක් එකට වැඩෙනවා දැන් කරනවා හූ ගාලා අර ගුවන් යානේ තට්ටක් තියෙනවා රෝදක් තියෙනවා උඩ යන්න කියලා දැන් කියනවා එන්ජින් එකක් නැහැ, තේරුත් නැහැ. අනික් ඔය මේ ඇතුළ බලන්න දෙයක් නැහැ. එන්ජින් එකයි ඉතුරු මොකුත් නැහැ. යන්න පුළුවන්ද? බෑ. ඒ වගේ වුණ අපටත් කියන හුස්ම රැල්ලක් ගැන කියනවා, ඉඳ ගන්න විදිහක් කියනවා, කේස් ක්ලෝම් කියලා කොටස් කරන විදිහක් කියනවා, ඊළඟට පටවිය ආපෝ කියලා බලන ක්‍රමයක් කියනවා, ඇවිදින ක්‍රමයක් කියනවා. පුදුම විදිහට ඒක තේරෙන්න, පුදුම විදිහට වැඩෙන්න කරනවා ගෝගාලා. කොයි වගේද? රෝදේ තට්ටා විතරයි තියෙන්නේ. එන්ජින් එක නැහැ. ගුවන් යාන යන්න හදනවා වගේ. කොහොම අවධානයක් ඕනද නේ? අපට මේ තීරණ පොඩ්ඩක් කරලා හරියයිද? ලොකු අවධානයකින් මේක අහන්න ඕනේ. උඩින් පල්ලෙන් බෑ මේක කරන්න. මේ ගුවන් යානයක් ගුවන්ගත කරන්න කොච්චර සූක්ෂම අවධානයක් ඕනද? ඒ වගේද මේ නිවන් දකින ධර්මය. එහෙනම් හොඳට අහන්න බුදුරණවහන්සේ කියපු විදියට. නිකන් උඩින් පල්ලෙන් අහන්න එපා. ඔන්න රාවල සාන්නාන්සේට බුදුරණවහන්සේ කියනවා යම් කිංචි රාහුල රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තංවා බයිද්දාවා ඕලාරිකංවා සුකුමංවා හීනංවා පණීතංවා යන්දුරේ සම්තිකේවා සබ්බං තං රූපං නේතම් මම නේසමස්මි නමේ සවත්තා තීමිතං අතහබුතං සම්මප්පඤ්ඤය දට්ටබ්බා රාහුල ස්වාමීන් වහන්සේට දැන් බුදුරන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේද නිවන් මඟ කියන්න දක්ෂ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පුළුවන්ද බෑ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කවුරු කියපොදයක්ද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නිවන් මඟ කියලා දෙන්න බෑ කවුද කියන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් විතරයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියලා දෙන්න පුළුවන්. නැත්තම් පුළුවන්ද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිවන් මාර්ග කියන්න පුළුවන්. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදු කෙනෙන්නේ. මොකද නිවන් මාර්ග කියලා දෙන්න පුළුවන් එකම එක්කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ කාමිකද්ද? බුදුරජාණන් වහන්සේගේ එකක්. එහෙනම් අනුමදස්ස හඳුන්න පුළුවන් නිවන් මාර්ග කියලා දෙන්න? බෑ බෑ. අනුමදස්ස හඳුන්න කියන්න පුළුවන් කවුරු කියපේකද්ද? බුදුරජාණන් වහන්සේ කියපු එක. ඒක හොඳට මතක තියාගන්න. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට නිවන් මොකක් කියලා දෙන්න බෑ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පුළුවන් බුදුරජාණන් වහන්සේ කියපු දේ කියලා දෙන්න විතරයි. එහෙනම් තව කෙනෙකුට පුළුවන්ද? බෑ. ඒක මේකෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා නිවන් මාර්ග. කාටද කියන්නේ? රාහුල ස්වාමීන් වහන්සේට බුදුරන් වහන්සේ නිවන් මඟ කියනවා. බුදුරන් වහන්සේ ඉන්ද්‍රි ධර්මයක් තියෙනවනේ. ඉන්ද්‍රි පරපරිත ඥානයක් තියෙනවනේ. ඉන්ද්‍රි ධර්ම බලලා කියන්නේ. ඒකයි අපි හැම කාරණාවම දැනගන්න ඕනේ. අපි හිතමු මෙහෙම එකක්. ඔන්න ගුවන් යානයේ ඇතුලේ තියෙනවා අධික විදියට රත් වෙන සර්කිට් එකක්. ඒකට අපි හිතමු ඉක්මනින් උණු වෙලා යන වයර් එකක් දැම්මුත් හරිද වැරදිද? එකට වයර් එක දානකොට අපි කොච්චර කල්පනා කරන්න ඕනේද? ඒ උසත්ත්වයට වරොත්තු දෙන එකක් දාන්න නේ. ඒ කල්පනා කරන්න. එහෙම නැතුනොත් ඒක බෑනේ. මේ ලෝකේ පුතඥන මේ උඩර ගුවන් නිගත කරන්න එක. නිවන් දකින්නට අවශ්‍ය දේ හරියටම මේ විදිහට කියන්න කොහොමද හැකියාවක් තියෙන්න ඕනද? ඈ? දැන් අර දැන් සාමාන්‍ය අපි හිතමු කම්කරුවෙකුට පුළුවන්ද ඉංජිනේර කෙනෙක් නැතුව ඒ ගුවන් යානයේ ඇතුලේ අධික උෂ්ණත්වයේ ඒක කාණ්ඩ බලන්නේ නැතුව වයර් කෑල්ලක් අවශ්‍ය තින්නේ. ඒ වයර් කෑල්ල නිකන් සාමාන්‍ය වයර් කෑල්ලක් දාන්න කම්කරුවෙකුට පුළුවන් නේ. හැබැයි කම්කරුවා ඒක දැම්මත් හරියද? ඉංජිනේර කෙනෙක් ඒක අනුමත කරන්න ඕනේ ඒ උෂ්ණත්වයට ගැලවෙන විදිහට දාන්න. එහෙම නැත්නම් බෑ නේද? එහෙම දැම්මොත් උඩ යද්දි ගුවන් යානයේ වයර් එක උණු වෙලා බිම වැටෙනවනේ. නිවන් මාර්ගට කොහොම අවධානයක් තියෙන්න ඕනේද? ඈ? හිතා ගන්න බැරි අවධානයක් ඕනේනේ. බුදුවරුන්ට විතරයි මේ හැකියාව තියෙන්නේ. අදාළ විදිහට ඒ කාරණාව කියලා දෙන්නේ. වෙන කාටවත් බෑ. බුදුවරුන්ට පුළුවන්. එයාට අවශ්‍ය දේ හරියට කියලා දෙන්නේ. සාරිපුත්‍ර සන්නදට පුළුවන්ද? බෑ. සාරිපුත්‍ර සන්නදට පුළුවන් බුදුරජාණන් වහන්සේ කිව්ව දේ කියන්නේ විතරයි. ඒක මේ සූත්‍රයෙන් හොඳට ඔප්පුයි ඔබට. සාරිපුත්තු සානාසිට පුළුවන් බුදුරණන් වහන්සේ කිව්ව දේ කියන්නේ විතරයි. එහෙනම් අනුමත ශ්‍යාමදුරන්ට පුළුවන්ද කියන්නේ? ඈ බෑ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ දහම් සේනාධිපතිනේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් පස්සේ දැන් මේ ඔබ ඔබට බණ ඇහෙන අනුමත ශ්‍යාමදුරු දක්වා පහළ වෙච්ච හිටපු යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුවකට පුළුවන් ද කියන්නේ? මොකද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නේද එක? ඈ දැන් අන්තිමේ අනුමත ශ්‍යාමදුරු දැන් ඔබට ඇහෙන්නේ. ඔබට දැන් අන්තිම දැන් එහෙනම් මුදස්යාතුරන් ඉන්නේ. ඒ අතර හිටපු කාලේ යම් භික්ෂුවකට පුළුවන් ද නිවන් මාර්ගක් කියලා දෙන්න. බෑ නේද? ඒ භික්ෂුව කියලා දී හැක්කි කියලා දෙනවනම් කවුරු කියපේකද? බුදුරයන් වහන්සේ. ඒක හරියට ඒ භික්ෂුව කියන්න යනවනම් ඒ නිවන් මාර්ග මේ වගේ වැඩ. කොහොමද? යා වයර් කැල්ල දාන්න ඕනේ අර ප්ලේන් එකේ කොතෙන් හරි. කම්කරුවේ ගිහිල්ලා අර ලෝකල් මොනවා හරි වයර් එකක් අමුණනවා ගිහිල්ලා. හරියයිද වැඩේ? හැබැයි වැඩේ වෙනවා. වැඩේ වෙනවද නැද්ද? කරන්ට් එක යනවා සම්බන්ධ වෙනවා. ගුවන්ගත කරන්න ඕනේ බලන්න මොකද වෙන්නේ කියලා. කරන්ට් එක යනවා ඒක හරහා. කරන්ට් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගුවන්ගත කරොත් මොකද වෙන්නේ? තාපයේ වැඩි වෙලා උණු වෙලා වයර් එක විසන්දු වෙලා ප්ලේන් එක කඩා වැටෙනවා. දැන් මේ මේ මොකද්ද මේ මං කියුවේ? ලෝකයේ නිකන් සාමාන්‍ය සරල උදාහරණයක් නේ. නිවන් මාර්ගට කොහොමද උනනම්? නිවන් මාර්ගයට යමක් කියලා දෙන්න පුළුවන්. අර කම්කරුවෙක් අර වයර් එක හැමුණු වගේ වැඩක්. හරියට බෑ කරන්න. හරියට කරන්න පුළුවන් කාටද? සාරිපුත්‍ර සන්නාසිරද? බුදුරජාණන් වහන්සේට. එහෙනම් අපි කැමති විය යුත්තේ කොහොම හරි අර ගුවන් යානේ කරන්ට් එක විදුලිය එහෙම යන විදියම වැඩක් කරලා ඒක සේව් කරන්නද? ගුවන්ගත කළා ආපස්සට එන විදියට ගුවන් යාන්නේ සකස් කරගන්න එකද කල යුත්තේ. හරියට මේ කරන්න ඕනේ නේ. ඔබට අවශ්‍ය ඕනේ නැත්තේ නිවන් දකින්නද මොනවා හරි කමන්නේ වැඩන දෙයක් කරන්නද? ආ නිවන් දකින්න කාගෙද අහන්න ඕනේ නැත්තේ. ඔබ සාමාන්‍යයෙන් ඔබ ගුවන් යාන අයිතිකාරයෙක් නම් ඔබ කාට හරි කම්කරුවෙකුට කියනවද අර අරක ගැන බලන්න කියලා නැත්නම් දක්ෂ ඉංජිනේරුවෙකුට කියනවද? ඉංජිනේරුවෙකුට කියන්නේ නේ ඇයි? අපි ඒකටත් ලොකු තැනක් දෙනවා. එහෙනම් බුදුරුන්ගේ ධර්මයට කොහොම තැනක් දෙන්න ඕන? එහෙනම් බලමු අපි දැන් බුදුරන් වහන්සේ කියන එකත් එක්ක. රාහුල දැන් බුදුරන් වහන්සේ කියන්නේ අතීත යම් කිසි රූපයක් තියෙනවද අතීත අනාගත ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන ප්‍රණයේ දුර ළඟ කියලා මේක මම නොවේ මගේත් නෙවෙයි මට ආйти නෑ කියලා මනා ප්‍රඥාවෙන් දකින්න කියනවා. කවුද මේ කියන්නේ? දැන් බුදුරන් වහන්සේ මේ කියන එක හරි ඉලක්කයට කියන එකක්ද නැද්ද? හරි ඉලක්කයට නේ කියන්නේ. මොකද මේ පින්ඩපාත යන ගමන් ආපසත් හැරලා මේ කියන්නේ. දැන් එහෙනම් ඒක හරියට කරොත් රාහුල සානන්දස නිවන් දකීද නැද්ද? දකිනවනේ. ඒ බුදුරජාන් වහන්සේට ඒක පුළුවන් නේ. ඊළඟට කියනවා බුදුරන් වහන්සේ රූප රූපමේව නුකෝ භගවා රූපමේව නුකෝ සුගතාති රූපම්පිකෝ රාහුල වේදනා රාහුල සංඥා රාහුල සංඛාර රාහුල ඊළඟට කියනවා රාහුල මේ මේ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොටම කියනවා දැන් ඔන්න කිව්වා දැන් බුදුරන් වහන්සේ කිව්වේ හරියටම නිවන් දකින්න පුළුවන් එකද බැරි එකද දැන් රාහුල ස්වාමීන් වහන්සේට බුදුරන් වහන්සේ කිව්ව දේ නිකන් ඔය කටපාඩම් කරගන්න ඕන දෙයක්ද කිව්වේ නැත්නම් නිවීම සඳහා අවශ්‍ය දේ දුන්නද නැද්ද නිවීම සඳහා අවශ්‍ය දේ දුන්නා දැන් උන බලන්න සාරිපුත්තු සානහස කරන වැඩි ඇවිල්ලා. සාරිපුත්තු සානහස කියන්නේ දැන් කවුද? ගුරුවරයනේ රාවුල සානහසගේ. ශාසනය කවුද? දුන්නාතර පස්සේ පළවෙනියා. ඔන්න බලන්න දැන් සාරිපුත්තු සානහසලා රාවුල සානහසට මේ බුදුරන් වහන්සේ මේ නිවන් දකින්න බණ කිව්වට පස්සේ සාරිපුත්තු සානහස කරන වැඩි. අනික් අය ගැන හිතන්න දෙයක් නැහැ එතකොට. මේ කවුද මේ දැන් මේක වැඩි කරන්නේ? එතනින් එහා කරන්නේ? සාරිපුත්‍ර සන්නාස කියන අපට සමාන කරන්න පුළුවන් කියනද බැරි කියනද? දැන් මේ සාරිපුත්‍ර සන්නාස මේ කරන්නේ අනුරදශාම දුරු නෙමෙයි. රාහුල සන්නාසේ බුදුරණාහස කිව්ව එක අයින් කරනවා. කොහොමද වැඩි? අනිත් කෙනෙකුට එහෙනම් කොහොම කරන්න පුළුවන් ඉතින්? ඈ? දැන් බුදුරණාහස හරි මඟ දුන්නා නේද නිවන් නිවන් දකින්නේ? සාරිපුත්‍ර සන්නාස ඒක අයින් කරනවා කියලා. සාරිපුත්‍ර සන්නාස කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. අනිත් අය ගැන කතා කරන්න දෙයක් තියනවද? ඔන්න. අතකෝ ආයස්මා රාහුලෝ කේනජ්ජ භගවතු සම්මුඛා ඕවදේන ඕවදිත්වා ගාමම් පිණ්ඩායේ පාවිසිත්වත් තතෝ පටිනිවාතිත්වා අඤ්‍යතරස්මින් රුක්කමූලේ නිසීදි පල්ලංකං අබුජිත්වා උජින්කයන් පණිදාය පරිමුඛං සතින් උපට්ඨ පිට. ඔන්න දැන් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ අවවාදය අහලා පින්නපාද කරලා ඉවර වෙලා ගහක් ගහක් යට වාඩි වෙලා ඍජුව දැන් මේ ධර්මයේ බුදුරණවහන්සේ කියව දේ කල්පනා කරමින් ඉන්නවා. මොකටද? දැන් බුදුරණවහන්සේ දුන්නේ නිකන් විශයක් කියන්නේ නැහැ නිවන් දකින්න මඟක් පෙන්නවා. ඔන්න දැන් සාරිපුත්තු සානහස කරන වැඩි. අදසකෝ ආයස්මා සාරිපුත්තු ආයස්මන්තං රාහුලං අඤ්‍යතරස්මි රූකමූලේ නිසින්නම් පල්ලංකං ආභජිත්වා උජුං කයම් පනිදායම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා දිස්වාන ආයස්මන්තං රාහුලං ආමන්තේසි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දකිනවා රාහුල කුමා රාහුල ස්වාමීන් වහන්සේ ගහක් යට කය ඍජු කරගෙන භාවනා කරමින් ඉන්නවා දකිනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද රාහුල ස්වාමීන් වහන්සේගේ ගුරුවරයා. කලින් උපදෙස් දුන්නේ ගුරුවරයා සාසුන් වහන්සේලා. දැන් ඔන්න ගුරුවරයා දකිනවා. දැන් ගුරුවරයා පුතඥය කෙනෙක්ද නැත්නම් මේ ශාසනයේ අග්‍රම රහතන් වහන්සේද? මේ කවුද මේ කවුරු වෙනද මේ කියන්නේ? පුතඥන ගුරුවරයෙක් ගැනද? මේ ශාසනයේ අග්‍රම රහතන් වහන්සේ ගැන. එහෙනම් බලන්න මේ බුදු කෙනෙක් කියන කෙනාගේ මේ තැන අපි කොහොම දෙන්න ඕනද කියලා බුදුරුන්ට. දැන් ඔන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ ගුරුවරයා ශාසනයේ අග්‍රම රහතන් වහන්සේ ඔන්න බුදුරන් වහන්සේගෙන් උපදෙස් ගත්ත තමන්ගේ ගෝල වෙච්ච රාවල ස්වාමීන් වහන්සේව දැකලා කතා කරනවා. බුදුරණාහි දුන්න ඕන නිවන් දකින්න බාන රාහුල සානහාසිට. සාරිපුත් සානහාස මොකද කරන්නේ? දිස්වායස් මන රාහුලන් ආමන්ත්‍රේසි ඔන්න දැන් රාහුල ස්වාමීන් වහන්සේට අමතනවා. දැන් ගුරුවරයා අමතනකොට අපි සාමාන්‍යයෙන් ගුරුවරයා අමතනකොට ගුරුවරයාට කී කරුද නැද්ද ගෝලයා? කී කර වෙන්නේ? ආනාපාන සතින් රාහුල භාවනම් භාවේති. ආනාපාන සති රාහුල භාවතා බාහුලිකත මහප්පලා මහණ සංසාවන්ති. රාහුල ආනාපාන සතිය වඩන්න. රාහුල ආනාපාන සතිය භාවනා කරන එක මහත් ඵලයි මහානිසංසයි. දැන් බුදුරන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට මොකද්ද කියලා දුන්නේ? පංච පාස්කන්ධය තුල මමනේ වගේ නෙවෙයි කියලා මනා ප්‍රඥාවෙන් දකින්න කිව්වා. බුදුරන් වහන්සේ කිව්ව දේද නිවන් මඟ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කිව්ව දේද නිවන් මඟ. දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා මොකද්ද කරේ? නිවන් මඟ කියලා දුන්න රාහුල ස්වාමීන් වහන්සේට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා ඇවිදilla ආන රාහුල මේ ආනාපාන සතිය වඩන්නේ ඒක මහත්ඵලයි මහානිසංසයි දැන් මේ කවුද කියන්නේ දැන් ඔන්න හොඳට හිතන්න මේ අපට හිතෙන දේවල් නම් කරලා හරියන්නේ බුදුරුන්ගේ ධර්මයේ අපි හරියට කටයුතු නොකළොත් අපට මග හැරෙන්නේ ලැබිච්ච උතුම් අවස්ථාවයි දැන් ඒතකොට දැන් රාහුල ස්වාමීන් වහන්සේ මොකද්ද කරන්නේ හරි ප්‍රශ්නයක් නේ බුදුරන් වහන්සේ එකක් කිව්වා ගුරුවරයා තව එකක් කිව්වා. ගුරුවරයාත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි සාසනේ ප්‍රධානියා. එයා එකක් කියනවා ශාස්ත්‍රඥ වහන්සේ තව එකක් කියනවා. දැන් අවස්ථානුකූලව දැන් ගත්තාම දැන් ශාස්ත්‍රු කීප එකද මේ හිතන්න ඕනේ නැති ගුරුවරයා කීප එකද? දැන් ගුරුවරයා කීප එකද හිතන්න ඕනේ නැති. දැන් අවස්ථාව දැන් ගුරුවරයෙක් එක්ක ඉන්නේ. ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ. දැන් ගුරුවරයා කියපු දේ කරන්නේ. කාටද ගෝලයට. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේ දුන්නේ හරියට නිවන් දකින්න පුළුවන් එකද බැරි එකද? පුළුවන් එක. දැන් ගුරුවරයා දුන්නේ බැරි එකනේ. ගුරුවරයා කවුද? ගුරුවරයා කවුද? මේ ශාසනේ ප්‍රධානියනේ අනිත් ගුරුවරු කොහොමද එතකොට? ඈ? අනිත් ගුරුවරු කොහොමද එතකොට? මේ ගුරුවරයා කවුද? ශාසනීය ලොක්කා. පළවෙනියා. එහෙනම් අනිත් ගුරුවරු. ඔන්න දැන් ඊට පස්සේ රාහුල සාහනාසිර කියනවා. මොකද කියන්නේ? ආනාපාන සතිය වඩන්න රාහුල. දැන් රාහුල ස්වාමීන් වහන්සේගේ කීකරුකම, ගුණවත්කම, නිවන් මඟ කියන එක මේ එහෙම මේ කඩ යනවා කරන්න පුළුවන් එක නෙමෙයිනේ. දැන් දැන් ගුරුවරයා කියපු කාරණාව එක්ක තමන්ගේ හිත ඒකට යනවද නැද්ද? ඔබ අහලා තියෙනව නේද සාරිපුත් රාහුල සාන්නාංශේ ගුරු ගෞරවය පිළිබඳ. කීකරුකම. දැන් නිවන් මාර්ගක් අදාළ නැහැ නේ රාහුල සාන්නාංශයට. දැන් තියෙන්නේ ගුණවත්කම. බුදුරණවහන්සේ කිව්වා ඒක ඇත්ත. නමුත් දැන් තමන්ගේ ගුරුවරයාම කිව්වට පස්සේ ඒ කීකරුකමින් ගුරුවරයා කියපු දේ කරන්න ඕනද නැද්ද? කරන්න ඕනේ නේද? ඇයි එච්චර කීකරු? ගෝලියෙක් රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් එතකොට දැන් රාහුල ස්වාමීන් වහන්සේ දැන් කල්පනා කරන්නේ පංච උපාදානස්කන්ධය නේතම් මම නේසෝමස්මි කියන විදියට දකින්න මනාපඥාවෙන් දකින්නද දැන් රාහුල ස්වාමීන් වහන්සේ කල්පනා කරන්නේ ආනාපානහතිය වඩන්නද? දැන් කල්පනා කරන්නේ එතකොට ආනාපානහතිය වඩන්න. සාරිපුත්‍ර රාහුල ස්වාමීන් වහන්සේට නිවන් දකින්න පුළුවන් ආනාපාන සතිය දැන් වඩලාද පංච පාස්කන්ධය අර විදිහට දැකලාද? ඒක කවුද කිව්වේ? එහෙනම් බුදුරණන් වහන්සේ කිව්ව දෙන්නේ වෙන්නේ නේද? නමුත් දැන් රාහුල සානහස දැන් කල යුත්තේ මොකක්ද ඒ වුණාට? ආනාපාන. එතකොට නිවන් මඟ වැඩෙනවද නැද්ද? වැඩෙනවද? නෑනේ. ඉතින් බුදුරණන් වහන්සේ නික කියන්න දක්ෂ. බුදුරණන් වහන්සේ කිව්ව දේ නැතුව රාහුල සානහස සාරිපුත්තු සානහස කිව්ව දේ කරා කියලා වැඩෙනවද? නෑනේ. ඔන්න මේ සූත්‍රය බලන්න පුදුම සූත්‍රයක්. ඊළඟට ඔන්න රාහුල ස්වාමීන් වහන්සේ දැන් කල්පනා කරනවා ආනාපාන සතිය වඩන්න. දැන් ප්‍රශ්නයක් නේ? ඊළඟට රාහුල ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්නෙට දැන් රාහුල ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගුරුවරයානේ. දැන් ආය අහන්නත් බෑ. දැන් සාස්තුන් දැන් රාහුල ස්වාමීන් වහන්සේට තියෙන හැබැයි සාස්ත්‍රු කරුත් ඊට වඩා වැඩි නේ. ගුරුවරයා කරුත් හැරි නමුත් ගුරුවරයා කියපු දේ කරන්න ඕනේ දැන්. දැන් එහෙනම් ගුරුවරයා කියපු දේ කරන්න තේරෙන්නේත් නැහැ. දැන් ඒක දැන් හිතේ දැන් විපලිසර භාවයක් නැද්ද දැන්? දැන් රාහුල ස්වාමීන් වහන්සේට හරියට Tamanට වැඩෙන දේ කරන්න පුළුවන් දෙයිද? Tamanට නිවන් මාර්ගයට අදාළ බුදුරන් වහන්සේ කියපු දේ දැන් කරන්න පුළුවන් දෙයිද? නෑ. ඇයි බැරි? ඇයි දැන් හිතේ තියෙනවනේ ගුරුවරයා කියප් එක තියෙනවා අන්න සාස්ෘණ වහන්සේ කියපු දේ හිත විපලිසරද නැද්ද? විපලිසරයි. දැන් දැන් එහෙනම් මොකද්ද කළ යුත්තේ දැන් රාහුල ස්වාමීන් වහන්සේ? සාස්ත්‍රුන් වහන්සේ ගිහිල්ලා අහන්න ඕනේ නේද? හැබැයි බලන්න මේ ගුරු ගෞරවය. කිසි දෙයක් කියන්නේ නැහැ. මට මෙහිම රාවුල සාරිපුත්‍ර සානහස කිව්වා කරන්න කියලා. ඒ නිසා මට මේක කියලා දෙන්න කියලාවත් කියන්නේ නැහැ. මොකද්ද කියලා කියන්නේ? අතකෝ ආයස්ම රාවලෝ යේන සායන්න සමයන් පත්තිසාලීන වොට්ටිතා යේන භගවත් යේන ප්‍රසංක උපසංක්‍රමිත්වා භගවන්තං අභවජිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා රාහුලෝ භගවන්තං චතවෝච. කතං භාවුත්තා නුකෝ බන්තේ ආනාපාන සති කතං භාවුලී කතා මහපලා හොති මහණසන්සෝ. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේ පරසමෝතින් නැගිටිට පස්සේ බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි ආනාපාන සති භාවනාව මහත්ඵල මහණසන්ස වෙන විදිහට පුරුදු කරන්නේ කොහොමද? ඔන්න දැන් අහනවා දැන් ප්‍රශ්නේ දැන් ගුරුවරයා කියපු දේ කරන්නේ මේ දැන් ඔන්න බුදුරන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවා. දැන් බුදුරන් වහන්සේ මොකද්ද කරන්න කිව්වේ? බුදුරන් වහන්සේ කියන්නේ මම ඕක කරාට ඔයාට වැඩින්නේ නැහැ. ඔයා ඕක කරන්නේ නැතුව මම අර කලින් කියපු දේ කරන්න. කියලා තිබ්බ නේද? දැන් කලින් කියපු දේ කරා නම් වැඩෙනවනේ. නමුත් මේක මේ ඉස්කෝලේ විෂයක් උගන්වනවා වගේ උගන්වන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් හිතේ ස්වභාවය මොකද්ද? ගුරුවරයා කියපු දේ කරන්න නෙමෙයිද? හිතේ ස්වභාවය දැන් බුදුරණවහන්සේ කියපු දේ කරන්න පුළුවන්ද දැන්? මේකට පිටින් ඇහුනට බෑ අතුරු යංගයක් වැඩෙන්නට ඕනේ. කලින් කරා නම් කරන්න පුළුවන්. දැන් කරන්න බෑ. දැන් බුදුරන් වහන්සේ කිව්ව දේ කරන්න බෑ. කලින් ඒ කරගෙන හිටියා නම් කරන්න පුළුවන්. අර පෙස්සට පෙස්සට හිටියොතර ආසනේ බුදුරන් වහන්සේගේ බණ අහලා සෝතපන්න වෙනවා. නැගිටලා ගිහිල්ලා ගියාට පස්සේ ආයෙන්න කිව්වට ආයෙ බෑ. ඇයි ඇතුලේ එකක් වැඩෙන්න ඕන. එතකොට දැන් බුදුරන් වහන්සේ කිව්වට දැන් නෑ ඕක නෙමේ රාහුල ඕක දැන් අතහැරලා ඔබ මං කලින් කිව්ව දේ කරන්නකෝ. එතකොට ඔබට වැඩෙනවා. වැඩෙයිද? වැඩෙනවනම් බුදුරන් වහන්සේ කියනවනේ. වැඩෙන්නේ නෑ දැන්. කලින් කලින් වැඩෙනවා. ඒ කලින් වැඩෙන්නේ. හිතේ වෙන දෙයක් නෑ. එහෙනම් අපිට පුළුවන් වේද කාට හරි අපිව ඔහොම කරන්න, ඔහොම කරන්න, ඔහොම කරන්න කියන්නේ. සම්මතයක් කරන්න පුළුවන්. නිවන් දක්කන්න. නිවන් දක්කන්න නිවන් දැකීම සඳහා මේ බුදුරන් වහන්සේ එක බුදු කෙනෙකුට විතරයි විශේෂයි. එතකොට දැන් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ කුමක් විග්‍රහ කළ යුතුද දැන්? අනපස විග්‍රහ කරනවද නේ? මොකද දැන් ප්‍රශ්නේ ඒකනේ. දැන් රාහුල ස්වාමීන් වහන්සේගේ දැන් හිතේ ස්වභාවය ආනාපානති වඩන්න. ගුරුවරයා කිව්වා. කලින් පංචීපාස්කන්ධී සත්‍ය දැක්කම රාහුල ස්වාමීන් වහන්සේ දහම දක්වන. දැන් ඒකත් බෑ. දැන් වෙන එකක් හිතේ වැඩ. දැන් එහෙනම් මේ වැඩ කරන දෙයට අවශ්‍ය උත්තරය ඕනේ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ. හැබැයි කිව්වට කරන්නත් බෑ. දැන් බුදුරන් වහන්සේගෙන් ඇහුවට ආනාපාන සතිය කරන්න කොහොමද කියලා කරන්න පුළුවන් නම් බුදුරන් වහන්සේ කියනවද නැද්ද? කලින්ම කියනව නේද? ඒක කිව්වට කරන්නත් බෑ. දැන් බුදුරන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ආනාපාන සතිය ඉගන්වුවේ යුතුයද? එහෙම නැත්නම් ආනාපාන සතිය නිවීම සඳහා වැඩපිළිවෙල කියා දිය යුතුයිද? ඈ බුදුරණවහන්සේ මේ පුංචි රාවල කුමාරයාට මේ සිලබස් එකේ ආනාපාන සතිය වඩන්නට කියලා දෙන්න ඕනේ නෑනේ නේද? ඒ සිලබස් එකට පංචපාස්කන්ධය කියලා දෙන්න ඕනේ නෑනේ. ඒ සිලබස් එකට අසුබය කියලා දෙන්න ඕනේ නෑ නේද? දැන් මොකද්ද රාවල ස්වාමීන් වහන්සේ කියලා දෙන්න ඕනේ නැත්තේ? සිලබස් එකට ආනාපාන සතිය වඩන හැටිද? නැත්නම් සිලබස් එකට මේ අසුබය වඩන හැටිද? නෑ. හැබැයි කියලා දෙන්න ඕනේ ආනාපාන සතිය තමයි. මොකද ඇයි? ආන්න එකනේ. හැබැයි ආනාපාන සතිය වැඩෙන විදිහට නිවන් මඟ වැඩෙන විදිහට නේද දැන් කියලා දිය යුත්තේ. අන්න ඒක දැන් බුදුරන් වහන්සේ කියලා දෙනවා. අපි දන්න එක නම් නෙමෙයි හැබැයි ඈ. මොකද දැන් බුදුරන් වහන්සේ කියලා දෙන්නේ මේ නිකන් ওই හුස්ම ගැන උඩට බලට යනවා නිකන් බලාගෙන එන්න නෙමෙයි නිවන් මඟක් නේ. මොකද ඒක බුදුන් වහන්සේගෙන් පිටත් තියෙනවනේ. ඔබට මම අරිට සූත්‍රය පැහැදිලි කරේ. දැන් හරියට මේ රාවල ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ කියලා දී යුත්තේ නිවන් මඟ. එහෙනම් නිවන් මඟ වැඩෙන විදියට ඒක මේ වගේ දෙයක්. දැන් ඔන්න ඔබ එක වසරින්දී මම අනුකරණය උගන්වනවා. ඔබට දැන් අනුකරණය කියන දොන ඩඩක් තියෙනවද? අපි හිතමු එක වසරේ නෙමෙයි දැන් ඔබ ඉන්නවා කියලා ඉස්සලාම 12 වසරට ආවා කියලා. දැන් 10 වසරේ 11 වසරේ කියමුකෝ. දැන් ඔබට අනුකරණයේ ගාන හදන්න කියලා දෙන කලින් ඔබට ලඝු විග්‍රහය ලැබුවා නම් ඊළඟ ත්‍රිකෝණමිතිය විග්‍රහයන් ටික කියලා දෙමින් නේද අනුකලණේ ගාන කරා ඔබ යොමු කළ යුත්තේ. හැබැයි දැන් ඔබට මම අනුකලණේ කියලා දෙන්න තමයි යන්න හදන්නේ. හැබැයි අර ටික කියලා දෙන්න ඕනේ නේද? ඒ ටික නැතුව ඔබට ලඝු උගන්වන්නෙත් නැහැ. ත්‍රිකෝණමිතිය උගන්වන්නෙත් නැහැ. මොකක්වත් ඔබට උගන්වන්න නැත. ඔබට මම අනුකලණේ කියලා දෙනවා. ඔබට අනුකලණේ තේරෙනවද? කරන්න පුළුවන්ද? හදන්න පුළුවන්ද? පොඩ්ඩක්වත් පුළුවන්ද? හැබැයි ඔබ ත්‍රිකෝණමිතිය පොඩ්ඩක්වත් දන්නේ නැහැ. ඔබ ලඝු හදන්න පොඩ්ඩක්වත් දන්නේ නැහැ. ඔබට මං අනුකල්පන ඔබ දනවසර ඉන්නේ දැන්. ඔබට දැන් අනුකල්පන ඉගෙන ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. හැබැයි ඔබ ලඝු ගානක් හදන්න දන්නේවත් නැහැ, ත්‍රිකෝණමිතියක් අහලවත් දන්නේවත් නැහැ. ඔබට දැන් මං අනුකල්පනය කියලා දෙනවා. තේරෙනවද? නැහැ. එහෙනම් ඔබට අනුකල්පනයේ තේරෙන නම් ඔබට ලඝු සහ ත්‍රිකෝණමිතිය මං කියලා දිය යුතුයිද නැද්ද? කියලා දිය යුතුයිනේ. ඒක කියලා දින මං කියලා දුන්නා හරිනේ. ඔන්න දැන් රාරිපුතු රාවණ ස්වාමීන් වහන්සේ අහනවා ආනාපාන සතිය. දැන් රාහුල සාන්නාංශයට ආනාපාන සතිය නිවන් මාර්ගේ වැඩෙන විදියට කියලා දෙන්නට නම් ඊට අවශ්‍ය දේ වැඩලා තිබිය යුතුද නැද්ද? නැතුව කියලා දේ වැඩක් තියනවද? උස්මරලගේ බලාගෙන ඉදී. නිවන් මාර්ග වැඩෙන්නේ ඔන්න දැන් සාරිපුත්‍ර රාහුල ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේගේ ඔය ප්‍රශ්නේ මොකද්ද? ආනාපානසති වඩන හැටිනේ. දැන් කියලා දෙන්නේ ආනාපානසති වඩන හැටි. ඒක පොඩ්ඩක් මේ විදිහට හිතන්න. මම ඔබට දැන් ඔබ ලඝු දන්නේත් නැති ත්‍රිකෝණමිතිය දන්නේත් නැති කිසි දෙයක් නොදන්න ඔබට මම අනුකරණය කියලා දෙන්න හදනවා. කියලා දෙන්න හදනකොට ඔබට මම උගන්වන්නේ අනුකරණයනේ. හැබැයි දැන් මම පටන් ගන්න ඔබට ලඝු උගන්වන්න. මම ඔබට කියන්නේ උගන්වන්න යන්නේ කොහොමද? ඔබ දැන් මගෙන් අහන්නේ අනුකරණය. මම දැන් ඔබට කියලා දෙන්නේ මේ ලඝු හදන හැටි. ඊළඟට මම ඔබට ත්‍රිකෝණමිතිය කියලා දෙනවා. එතකොට ඊට පස්සේ මම ඔබට අනුකරණය කියලා දෙනවා. එතකොට ඔබට අනුකරණය තේරෙනව නේද? ඔබට එහෙම නැතුව අනුකරණය කිව්වොත් තේරෙන්නේ නැහැ නේද? අන්න බුදුරන් වහන්සේ දැන් ඔන්න මේ ආනාපාන සතිය වඩන්න කියලා දෙන්නේ. ඔන්න බලන්න කියලා දෙන්නේ හැටි. ප්‍රශ්නෙට බුදුරන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දෙන එක මග හරිනවද ප්‍රශ්නයක් අහුවම වෙන උත්තරයක් දෙනවද? නැත්තම් ඒ ප්‍රශ්නෙට උත්තරයමද දෙන්නේ? බුදුරන් වහන්සේ ප්‍රශ්නෙට ප්‍රශ්නයක් අහුවම ඒක මග හැරලා අර ආදා වගේ ලෙසන ප්‍රතිපදා තියෙන්නේ. දන්නේ නැති වුණාම ඒක කරන්න. ඒ විදිහ ප්‍රතිපදා අනුගමනය කරනවද? නැත්නම් ඒක මග හරිනවද? නැත්නම් ඒකටම උත්තරයක් දෙනවද? ඒකට උනේ උත්තරයක් දෙන්නේ. දැන් රාහුල සාමණේර බුදුරණන් වහන්සේගෙන් ඇහුවේ මොකද්ද? එහෙනම් දැන් රාහුල ස්වාමීන් වහන්සේට බුදුරණන් වහන්සේ කිව යුත්තේ මොකද්ද? දැන් මේ කාටද මේ කියලා දෙන්න යන්නේ බුදුරණන් වහන්සේ? රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට වඩා පහත් කෙනෙක්ද? අපිට වඩා අපි හා සම කෙනෙක්ද? අපට වඩා කෝටි ගණනක් ඉහළින් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? එතකොට අපි ගැන මේකත් එක්ක බලනකොට කොයි විදිහට බැලිය යුතුයිද? හොඳට හිතන්න මං කියන එක. දැන් මේ කියලා දෙන්නේ බුදුරන් වහන්සේ ධර්මයේ අර පුංචි අවුරුදු 7 පොඩි කොල්ලටනේ. එහෙමද? ඈ? අවුරුදු 7 කර පුංචි කොල්ලටද මේ කියලා දෙන්න හදන්නේ ධර්මයේ? නෑ නේද? බෝධිසත්වයන්ගේ පුතා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගෝලයා අසාමාන්‍ය හැකියාවක් ඇති නුවණති කෙනාටනේ අපි රාහුල ස්වාමීන් වහන්සේ ගතට පස්සේ පාදු විල්ලක්වත් නැහැ නේ ඒ කෙනාට මේ උත්තරේ දෙන්නේ අපට නෙමෙයි ඒ කෙනාට. එහෙනම් අපට උත්තරේ කොහොම වෙන්න ඕනද නේද? ඔන්න හිතන්නේ අපට එහෙනම් උත්තරේ කොහොම විය යුතුයිද? මේ කියන්නේ ඒ කෙනාට. ඒ රාවල ස්වාමීන් වහන්සේට. දැන් උත්තර ප්‍රශ්නේ මේ මොකද්ද? ආනාපානහත වැඩන්න. කොහොමද කියලා. ඔන්න විග්‍රහ කරන බුදුරණවහන්සේ මොකද්ද විග්‍රහ කරන්නේ? ආනාපාන සතිය වඩන හැටි. කාටද විග්‍රහ කරන්නේ? අපට වඩා අසාමාන්‍ය වාසනාවක් තිබ්බ අසාමාන්‍ය හැකියාවක් තිබ්බ මහා පුණ්‍යවන්තකමක් තිබ්බ අපිට ඒ උත්මයාගේ වගේ කෝටි ප්‍රකෝටි පංගුවක්වත් හැකියාවක් නැති ඒ උත්මයාට බුදුරන් වහන්සේ විග්‍රහ කරනවා ආනාපාන සතිය වඩන හැටි යංකින්චි රාහුල අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් සියතිදම් රාහුලිය තියෙන ආධ්‍යාත්මයේ තමා කියලා ගත්ත තද ගොරෝසු උපාදානින් හටගත් දේවල් දැන් මොකද්ද මේ විග්‍රහ කරන්නේ බුදුරණවහන්සේ? ඇහුවේ මොකද්ද ප්‍රශ්නේ? ද විග්‍රහ කරන්නේ මොකද්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය ධර්ම වෙන එකක් විග්‍රහ කරන්න පුළුවන්ද? ආපු ප්‍රශ්නෙට උත්තර දෙනවා. දැන් මෙහෙම හිතන්න. ඔබ ලඝු දන්නෙත් නැහැ, ත්‍රිකෝණමිතිය දන්නෙත් නැහැ. මම ඔබට අනුකල්ප උගන්වන්නම්. ඔබ ලඝු දන්නෙත් නැහැ, ත්‍රිකෝණමිතිය දන්නෙත් නැහැ. ඔබට මම අනුකල්පනේ දැන් උගන්වනවා. උගන්වන්නේ අනුකල්පනේ. ඔබට මම අනුකරණය උගන්වන්න ලඝු ඉගෙනිය යුතුද නැද්ද? ත්‍රිකෝණමිති ඉගෙනිය යුතුද නැද්ද? හැබැයි දැන් උගන්වන්නේ මම ඔබට දැන් මාතෘකාව දෙන්නේ. ඔබට දැන් මම පාඩම කියලා දෙන්න පටන් ගන්නේ මම ඔබට අනුකරණය කියලා දෙනවා කියලා දැන් පටන් ගන්න. ඔබ ලඝු දන්නේ නැහැ ත්‍රිකෝණමිති දන්නේ නැහැ. දැන් ඔබට මම උගන්වන්නේ මොකද්ද? අනුකරණය. එතකොට මම ඉස්සල්ලාම කළ යුත්තේ මොකද්ද? ලඝු කියලා දෙන්න ඕනේ නේද? ත්‍රිකෝණමිති කියලා දෙන්න ඕනේ නේද? හැබැයි මම ඔබට උගන්වන්නේ මොකද්ද? අනුකලණය. දැන් බුදුරන් වහන්සේගෙන් ඇහුවේ මොකද්ද ප්‍රශ්නේ රාහුල ස්වාමීන් වහන්සේ? දැන් බුදුරන් වහන්සේ කියලා දෙන්නේ මොකද්ද? ආනාපාන. අපට වඩා හැකියාව තියෙන කෙනෙකුටද කියලා දෙන්නේ අපට අපි තරම්වත් හැකියාව නැති කෙනෙකුටද මේ කියලා දෙන්නේ? අපට වඩා කොච්චර හැකියාවක් තියෙන කෙනෙකුටද? කෝටි ගණන් හැකියාව තියෙන කෙනෙකුට නේ. ඒ කෙනාට මේ කියලා දෙන්නේ ඈ. මොකද්ද දැන් මේ කියන්නේ? ආනාපානද වඩා හැටි. රාහුල ආධ්‍යාත්මයේ තමා කියන තද ගොරෝසු උපාදානයෙන් හටගත්ත යමක් තියෙනවා. ඒ තමයි එසයේතිද මොනවද? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං අධියන් යකනම් කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කාරීසං යං වා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං කක්කලං කරගතං උපාදින්නම් අයං උච්චති රාහුල අයං උච්චති රාහුල අජ්ජත්තිකා පටවිදාතු රාහුල මේකට කියනවා ආධ්‍යාත්මික පටවි ධාතුව. දැන් මොනවද මේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුරණ වහන්සේ කියලා දෙන්නේ? ආනාපාන සතිය. මොකද කියලා දෙන්නේ? ආනාපාන සතිය. එතකොට මේ මොකක්ද මේ හොඳට හිතන්නේ? මේක මේ විෂයක්ද උගන්වන්නේ නිවන් මාර්ගට ප්‍රතිපදාවක්ද? අපි විෂයක්නේ ඉගෙන ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ආනාපානසති වඩන්න පුළුවන් ඕන කෙනෙකුට. අරට සූත්‍ර මතකයි නේද? නිවන් මාර්ගට වඩන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ රහත් වෙන්න, සෝතාපන්න වෙන්න ආනාපානසති වඩන්න බෑ හැමෝටම. ඒකට අපි තුළ යමක් වැඩෙන්නට ඕනේ. එහෙම නැතුව බෑ. හැබැයි ආනාපානසති වනකොට ඒක වැරදි එකද හරි එකද? ඒ ආනාපානසති වැරදිද හරිද? හරි. බුදුරණස් වැරදි කියලා කිව්වද? හැබැයි සෝතාපන්න වෙන්න බෑ. ඒකයි වෙනස. ඒක හරි. ඒක වැරදි එකක් නෙමෙයි. ඒක නිවැරදි එකක්. ඒක සම්මා ප්‍රතිපදාව. හැබැයි නිවන් දකින්න බෑ. සෝතපන්න වෙන්න බෑ. බුදුරණවහන්සේ කියලා දෙන්නේ මොකද්ද? නිවන් මඟක් නේ. එතකොට එහෙනම් ඒකට නිවන් මඟ වැඩෙන්න ඇහිච්ච පමණින් පුළුවන්ද? ඇතුළත අංගයක් වැඩි වෙන්න ඕනද නැද්ද? එතකොට දැන් ඔබට අනුකරණී කියලා දෙන්න ඔබ ලඝු දැනගෙන සිටිය යුතුද ත්‍රිකෝණචි දැනගෙන සිටිය යුතුද නැද්ද? ඔබ දැනගෙන නැත්නම් ඔබට මට අනුකරණීය කියලා දෙන්න පුළුවන්ද? කොයි විදිහටද පුළුවන්ද? බෑනේ. එහෙනම් ඒ කාරණා ටික ඔබ ඉතුරු ඉස්සලා තියෙනවනේ. එහෙනම් ආනාපාන හතිය වඩන්න අවශ්‍ය ඇතුළත හැකියාව නිවන් මාර්ග වඩන්න ආනාපාන හතිය. රාහුල සානහස් තිබිය යුතුද නැද්ද? ඒ රාහුල සානහස් කියන්නේ අපට වඩා පහත් කෙනෙක්ද ඉහළ කෙනෙක්ද? අපට ඊට වඩා කොච්චර හැකියාවක් තියෙන්න ඕනද? නිවන් මාර්ග වඩන්න රාහුල ස්වාමීන් වහන්සේ තරම් අපට ඕනේ නෑනේ. අපි ඊට වඩා පුළුවන් නේ අපට. රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ පුංචි අවුරුදු 7ක කොල්ලෙක් නේ. යාට එච්චර අදාළ නෑ. යා වගේ අපි අපි කොච්චර දැන් ගුණ කළාද? අපට ඊට වඩා හොඳට පුළුවන්. බයිද? ඊට වඩා අපට ලක් එකක් නැද්ද? ඈ? එහෙනම් අපිට කොහොම එකක් තියෙන්න ඕනද? ඈ? අපට කොහොම කියාවක් තියෙන්න ඕනද? දැන් මේ සාරිපුත්තු සානන්ද කියලා නේද වැරදුනේ? ඈ බුදුරුන්ගේ ධර්මයේ කොච්චර වටිනවද? නිම කරන්න පුළුවන්ද වටිනාකම කියලා? ඈ අපිට මේ කඩේ shopping ගිහිල්ලා මාකට් එකට shopping ගිහිල්ලා ගෙනා වගේ ගන්න පුළුවන් එකක්ද? බෑ. ඔය හිතන්නේ මේ රාහුල සාන්නාස් එක්ක හසඳල නෙමෙයි රාහුල සාන්නාස්ට විග්‍රහ කරනවා බුදුරණවහන්සේ ආනාපානසති වටින හැටි. අපට නෙමෙයි ඈ. අපට වඩා කෝටි ගණක් හැකියාව තියෙච්ච රහතන් මේ රාහුල සාන්නාස්ට මේ කියන්නේ. ඔන්න කියනවා දැන් අපි කියන එක බලමුකෝ ඉස්සෙල්ලා නේ. රාහුල පඨවි තියෙනවා ආධ්‍යාත්මි. ආධ්‍යාත්මි කියන්නේ තමා කියලා ගත්ත. මම කියලා ගත්ත. කකල තද ගතිය. ගොරෝසු කක්කර කරිගත් තද ගොරෝසු ගතිය. උපාදානයෙන් හටගත් එක අපි කලින් කියලා දුන්නනේ. හටගත් දෙයක් තියෙනවා. කොයි වගේ වදේ කෙස්රොම් නියදත් සම්මස්සගේ ඒවා විතරකුත් නෙමෙයි යම්වා පණඤ්ඤම් පිටින්ච අජ්ජත්තම් පච්චත්තම් කළා. තවත් මොන හරි තියෙනවා නම් ආධ්‍යාත්මික කියලා ගත්තේ ඔක්කොම. දැන් අපි නම් ඉතින් අපි අර 32 20 තිබ්බනම් අපට ඇතිනේ නේ. ඈ? අපි මේ ටික බැලුවාද එතනින් එහා තියෙන ටික? මේ තව තියෙනවා. යම්වා පණඤ්ඤම් පිටින්ච අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිකතං උපාදීන්නා. තවත් මොන හරි රාවුල තියෙනවා නම් ආධ්‍යාත්මික කක්කල කරිකත උපාදානෙන් හටගත්ත එයත් ආධ්‍යාත්මික පටවිදාතුයි. ඒක වැදගත්ද නැද්ද? අනවශ්‍යද ඒක අවශ්‍යද? අවශ්‍යයිද? ඉතින් අවශ්‍ය නම් අපි ඒක හිතුවද නැද්ද? දැන් අර කේස්ලොම් නියදත් කියන විස්ස විග්‍රහ කළා ඊළඟට කියනවා යංහා පණඤ්ඤප්පි කියන චාජ්ජත්තම් පච්චත්තම් අකලං හරිගතම් උපාදින්නම් කියලා. බුදුරණවහන්සේ මේ හිස් වචනයත් එතන දාලා තියෙනවද? නැත්නම් අවශ්‍ය දෙයක් දාලා තියෙනවද? දැන් අපිට ඒක අවශ්‍ය වෙනවද නැද්ද? අවශ්‍ය වුණා නම් අපි ඒක හොයන්න ඕනේ. ඒ ටිකයි. ඈ බුදුන් වහන්සේ වැඩිපුර මොනවා හරි කිව්වද හිස් වචන මොනවා හරි කිව්වද අඩුවෙන් මොනවා හරි කිව්වද? එහෙම කිව්වේ නෑ නේද? අපි දන්නකො අර ප්ලේන් එක යන්න මොනවා හරි වයර් එකක් පිටින් මොනවා හරි රත් වෙන එක අඩු වෙන්න මොනවා හරි එකක් දාන්න ඕන කියලා. ඒක ඒක එන්ජින් එකට අදාළ නෑ. යනවා කොහොම හරි වාහනේ. හැබැයි රත් වුණොත් එහෙම ඔක්කොම විනාශ වෙනවා. ඒක පිටිපස්සෙන් තියෙන රත් වෙන එක අඩු වෙන්න. ඒක තිබිය යුතුද නැද්ද? ඒක තිබ්බ නැත්නම් උඩ යද්දි වාහනේ උඩ යනවා. උඩ යද්දි මගදී ප්ලේන් එක විම කඩා වැටෙනවද නැද්ද? අර රත් වෙලා. හැබැයි ඒ රත් වෙන එක නැති කරන්න අවශ්‍ය නැහැ ප්ලේන් එක යන්න. හැබැයි හත් වෙන එක නැති කරන එක නොතිබුණොත් හත් වෙලා කඩාගෙන වැටෙනවා. ඒ ඒ ප්ලේන් එකක් කියන්නේ මේ මොකක් කරන්නද? ප්ලේන් එකක් ගමන එකද ලේසි නිවන් මඟ යන එකද ලේසි? නිවන් මඟ යන එක කොච්චර අමාරුද? එහෙනම් මේ වැදගත්ද මේක නැද්ද? ඈ වැදගත් නේ. අපි ওই විදිහට බැලුවද? අපි එච්චර තනක් දුන්නාද බුදුරන් වහන්සේ? ඒ උත්තම ශ්‍රේෂ්ඨ අද්විතීය අසහාය ධර්මයට එච්චර තනක් දුන්නාද? ඈ? තනක් දුන්න නැත්නම් අපිට නිවන් දකින්න පුළුවන්ද? නෑ නේද? මොකද්ද කියන්නේ? තවත් මොන හරි ආධ්‍යාත්මික තදගතියෙන් යුක්තමක් ඇද්ද? එයත් ආධ්‍යාත්මික පටවි ධාතුව. දැන් බුදුරන් වහන්සේ මේ කියලා දෙන්නේ රාවල ස්වාමීන් වහන්සේට පටවි කියලා මොන හරි කියලා දෙන්නද විශයක් උගන්වන්නද ආනාපාන සතිය වැඩි වීම සඳහා අවශ්‍ය මඟ කියලා දෙන්නද? ඒකට කියලා දෙන්නේ නැතුව පටවිය කියන එක කියලා දෙන්නේ නෙමෙයිනේ. දැන් ඔබට ඔබ සාමාන්‍ය පෙළ හරි ලඝු ඔබට ලඝු ගන්නනේ ලඝු ගන්නන ඕන නිසාද අනුකල්ණි කියලා දෙන්න ඕන නිසාද ත්‍රිකෝණമിതി දැන් මම කියලා දෙන්න පටන් ගන්නේ අනුකල්ණි කියලා දෙන්න ඕන නිසා එතකොට බුදුරන් වහන්සේ මේ කියලා දෙන්නේ පටවිය උගන්වලා දෙන්න නෙමෙයි ඇතුළත යමක් වඩන්න නේද? වර්ධනය කරගන්න. මේ කාටද මේ කියලා දෙන්නේ? අපට වඩා දක්ෂ කෙනෙකුටද? දක්ෂ නැති කෙනෙකුටද? ආ, ඒක හොඳට හිතන්නේ. මොකද මම මේ පුන පුනා කියන්නේ නැත්තම් අනේ අපි කියනවා අපිට අපි වචනෙන් කියන්නේ අපිට ඊට වඩා බුදුම හැකියාවක් තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව කියවෙනවා. හරිපුත් රාහුල සන්නසේට වඩා අපි ලොකු දක්ෂ අය. එතකොට ඔන්න තවත් මොන හරි තියෙනවා නම් ඒකත් ආධ්‍යාත්මික පටවි ධාතු. ඔච්චරයි කියන්නේ බුදුරණවහන්සේ. දැන් ඒක කියලා දෙන්නද කිව්වේ නුවණින් හිතන්නද කිව්වේ බුදුරණවහන්සේ. බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට අපිට හම්බ විය යුත්තේ තේරෙන එකද නුවණින් හිතන එකද? තේරෙනවනම් අපට බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට තේරෙනවනම් තේරුණේ අපේ රාමුවටද නැද්ද? අපේ රාමුවට තේරෙන දෙයක් අය බුදුරු කියන්න ඕනද නැද්ද? අපේ රාමුවට තේරෙන දෙයක් අපට බුදුරු කියලා දෙන්න ඕනේද? ඉතින් අපි ඒක දන්නවනේ බුදුරු කියන නිසා. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අපට තේරුනොත් තේරෙන්නේ අපේ රාමුවටද නැද්ද? අපේ රාමුවට තේරෙන දෙයක් අපට අවශ්‍යද නැද්ද? නිවන් දකින්න? එහෙනම් ඉතින් අපිට බුදුරුගේ ධර්මය අහන්න තුව අපිට නිවන් දකින්න පුළුවන් අපේ රාමුවට තේරෙන දෙයක් අපි අපට අවශ්‍ය නැන්නේ. බුදුරුවෝ ධර්මවල දෙන බුදුරුවෝගේ ධර්මය ඇහෙනකොට අපට ඇතිවිය යුතු කාරණාව ඇහිච්ච දේ තේරෙන එකද නැත්නම් නුවණින් විමසන එකද පරතෝ ഘോഷය කියන්නේ යෝනිසෝ මනසිකාරය ආධ්‍යාත්මික කියන්නේ පරතෝ ഘോഷය කියන්නේ සද්ධර්ම ශ්‍රවණී ඇතුළත ඇතිවිය යුතු මොකද්ද එහෙනම් ඔබට දැන් මේ ධර්මය ඇහෙනකොට ලස්සනට චිත්‍රපටියක් වගේ Tamanට කරන්න ඕන විදිහට ගැලපෙන්නට ඕනද එහෙ නැත්නම් ඔබට ඒ ඇහිච්ච කාරණාව ඔස්සේ යෝනිසමනසිකාරය කරන්න විදිහක් හම්බෙන්න ඕනද? යෝනිසමනසිකාරය කියන්නේ දැන් ඔබට මේක කියනකොට ලස්සනට ගැලපුණා නම් ඔබට ගැලපුණේ ඔබේ රාමුවටද නැද්ද? එතකොට බුදුරුවන්ගේ ධර්මයේ ඇහුණ ඇහිමේදී සිදුවිය යුතු යෝනිසමනසිකාරය ඔබට වෙනවද නැද්ද? ඔබට මේ ධර්මයේ ඇහෙනකොට තේරෙනවා නම් බුදුරුවන්ගේ ධර්මයේ ඇහෙනකොට සිදුවිය යුත්තේ යෝනිසමනසිකාරයනේ. ඔබට තේරෙනවා නම් ඔබට යෝනිසමනසිකාරය ඇති වෙනවද නැද්ද? ඇති වෙන්නේ නැහැ. ඔබට ඇති විය යුත්තේ මේක ඇහෙනකොට තේරෙන එකද? ඔබ තුල යෝනිසමනසිකාරය ගොඩ නැගෙන එකද? යෝනිසමනසිකාරය. නමුත් අපි කොච්චර කීවත් අපි කැමති මොකටද? කොච්චර කීවත් අපි කැමති මොකටද? ඇහෙන එක කැමති නැද්ද? කැමති. ඒ කියන්නේ අපිට අවශ්‍යද නිවන් මාර්ගය? නිවන් මඟ හම්බ වෙන්නේ ඇහෙන එක තේරෙන එකෙන්ද ඇහෙනකොට යෝනිසමනසිකාරය උපදින එකෙන්ද නිවන් මඟ හම්බෙන්නේ ඇහෙනකොට තේරෙන එකෙන්ද ඇහෙනකොට යෝනිසමනසිකාරය උපදින එකෙන්ද අපට අවශ්‍ය ඇහෙනකොට තේරෙන එකද ඇහෙනකොට යෝනිසමනසිකාරය උපදින එකද නෑ නෑ අපට අවශ්‍ය තේරෙන එක අපට අවශ්‍ය තේරෙන එක නම් අපට නිවන් මඟ අවශ්‍යද නැද්ද ඈ ප්‍රායෝගිකව නිවන් මඟ අවශ්‍යද නැද්ද නෑනේ හොඳට හිතන්න. මේක මේ අර මම අර කිව්වේ ප්ලේන් එකක් හදනකොට කොච්චර අවධානයක් තියෙනවද කියලා නේ. එහෙනම් බුදුරුමි ධර්මයට කොහොම අවධානයක් තියෙනවද නේ? අර සොබින්නනවා වගේ මේක කරන්න බෑ. එහෙනම් දැන් ඔබට ධර්මය ඇහෙනකොට ඔබට ඔබට නිවන් දකින්න ඕන නම් බුදුබණ ඇහෙනකොට ඔබට සිදුවිය යුත්තේ කුමක්ද? ඇහිච්ච එක තේරෙන එකද? යෝනිසෝ මනසිකාරීපදී. දැන් ඔබට මේ විදිහට ඇහෙනකොට දැන් ඔන්න බලන්න දැන් මේ මේ ඉච්චරයි විග්‍රහය. දැන් ඔබට ඒ ටික තේරුණාද? ඒ කියන්නේ යන්වා පණඤ්ඤම් පිකින්ච ඒවා එහෙමත් කියනවා. මේ තද ගොරෝසු ගතියෙන් හටගත්තේ. දැන් ඔබට ඔබ තේරුණාද? තද ගොරෝසු ගතියෙන් හටගත්තා කියනවා. උපාදානයෙන් උපාදාන කරගෙන හටගත්තා කියනවා. ඊළඟට තවත් මොනවා හරි තියෙනවා නම් ඊට අමතරව කියලා එහෙමත් කිව්වා. දැන් ඔබට මේ ඒ කිව්ව දේ ටික සක්සුදක් වගේ තේරුණාද ඔබේ කෝණයට? ඈ දැන් තවත් මොන හරි තියෙනවා ආධ්‍යාත්මික පටවි. දැන් එතකොට එහෙම තියෙනවද ඔබට? දැන් ඔබට තීරුම් ගන්නට කල්පනා කරන්න ඕනද නැද්ද? දැන් ඔබට මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇහෙනකොට ඔබ තුල මොකද ඇති වුනේ? හිතන්න ඕන නේද? එහෙනම් බුදුරු දුන්න බුදුරු කියලා දුන්න ධර්මයේ කියලා දෙනකොට ඔබට ඔබ තුල ඇතිවිය යුතු අංගය ඇති වෙනවද නැද්ද? ඉතින් එච්චරයි වෙන්නේ. ඒකයි විය යුත්තේ. තේරෙන්නේ නෙමෙයි. තේරෙන්නේ දෝ නැති. සම්මාදිට්ඨිය ඇති වෙන්න විය යුත්තේ මොකද්ද? සම්මාදිට්ඨිය ඇති වෙන්න ඔබ තුල ඇති විය යුත්තේ මොකද්ද බුදුබණ ඇහෙනකොට? දැන් ඔබට ඔක ඇහෙනවා නම් ඔබ තුල බුදුබණ ඇහිම නිසා ඇති වෙච්ච කෘත්‍ය උනාද නැද්ද? හැබැයි ධර්මේ තේරුන්නේ ඔබ තුල ඇති වුණා මොකද්ද? හිතන්න ඕන එකක් ඇති වුණා නේද? ඒක නිවේද හෙන් බුදුබණ අහද්දි හම්බෙන්න ඕන නැත්තේ. ඉතින් ඔබට බුදුබණ අහද්දී හම්බෙච්ච උන දේ හම්බෙලානේ. දැන් එනක ඔබට නිවන් මාර්ගට අවශ්‍ය අංග ටික ටික වැඩනවද නැද්ද? නමුත් අපි කැමති අපි සක්කාය දිට්ඨිය නිසා අපි කැමති ඉන්නේ ඔබ තේරෙනවට? කැමතිද නැද්ද? සක්කාය දිට්ඨිය නිසා අපි කැමතිද නැද්ද තේරෙනවට? අපි කැමති නෑ පින්වතුනි යෝනිසු මනසිකාරය උපදිනවට. ඒකයි මේ ධර්මයේ කාටද තියෙන්නේ? ප්‍රඥාවන්තයටනේ. ඔන්න බුදුබණ අහන හැටි මේ මේ බුදුබණ කියන්නේ කොච්චර වැදගත්ද නේ? අපිට මේ ලේසියෙන් අර කජු කන වගේ එකක් නෙමෙයි බුදුබණ කියන එක. එච්චර අවධානයක් බුදුබණට තිබිය යුතුයි. නමුත් අපි කැමති මේක මේකයි මේකයි ආ දැන් මේක මගේ මේක මගේ දැන් මෙතන වැදුනා මේක මෙතන වැදුනා ආ මේ රූපී මේ වේදනාව දැන් ආ හරි මේක ගැලපුණා දැන් අපි මේ මොකද්ද කරන්නේ මම මම ලකුණු කරන එක නෙමෙයිද කරන්නේ ඔන්න දැන් මේක රූපී මේක වේදනාව ආ මේ අවිද්‍යාව මේ සංකාර මේ මගේ සම්පොඥංගේ මේ ධම්මවිචය මගේ ආ දැන් මේක තමයි මගේ මේ ආනාපානස දිග හුස්ම ආ මගේ දැන් මේ කෙට හුස්ම ආ දැන් මට මේක වැඩෙනවා ආ දැන් මේ මොකද්ද කරන්නේ මට තේරෙන දේ මම නම් කරනවද නැද්ද මට තේරෙන දේ මම නම් කරනවා. බුදුරණවහන්සේගේ දේ ඇහෙනකොට අපිට ඇති යුත්තේ අපි තුල ආධ්‍යාත්මික චින්තනය වෙනස් කරන්න හිතන එකද නැද්ද? දැන් ඔබට මේ ටික ඇහෙනකොට තව ඔක්කොම විග්‍රහ කරේ නෑනේ. දැන් මේ ටික ඇහෙනකොට ඔබට දැන් මොකක්ද ආව ප්‍රශ්නේ? හිතන්න ඕනේ නේද දැන්? දැන් බුදුරුන්ගේ බණ ඇහෙනකොට බුදුරුන්ගේ බණ කියන්නේ පරතෝජ ගොහසය. ඇතුළතින් ඇති යුතු අංගෙ මොකද්ද එතකොට? දැන් ඔබට ඒක ඇති වුණාද නැද්ද? ඉතින් බුදුරු බණ කිව්ව දේ අර්ථ වුණා. අය වෙන දෙයක් නෙමෙයි වෙන්නේ. දැන් ඔබ දැන් ඕක කරනවද නැද්ද? කල්පනා කරනවද නැද්ද? එතකොට ඔබ තුල යමක් වැඩෙනවද නැද්ද? ඔබට දැනුමක් ඇති වෙනවද? ඔබ තුල යමක් වැඩෙනවද? බුදුවරු දුන්නේ දැනුමක් දෙන්නද යමක් ඇතුළතින් වැඩෙන්නද? ඈ දැනුමක් කියලා දෙන්නද බුදුරු බණ කිව්වේ ඔබ තුල යමක් වැඩෙන්නද? දැන් ඔබ ওই විදිහට කරනකොට ඔබට දැනුමක් ඇති වෙනවද යමක් නිරවුල් වෙලා නැත්නම් ඔබ තුල යමක් වැඩෙනවද? ඉතින් බුදුවරු පෙන්නපු දේ වෙනවද නැද්ද? ඒක වෙන කාටවත් කරන්න පුළුවන්ද? බෑ. සාරිපුත්‍ර සානසිට පුළුවන්ද? බෑ. සාරිපුත්‍ර සානසිට පුළුවන් බුදුවරු බුදුරයන් වහන්සේ කිව්ව දේ විතරක් කරන්න නේ. ඒක මේ මේක මේ තියෙන විදියට බලන්න ඕනේ. දැන් ඔන්න ඔබට යමක් තියෙනවා. ඇතුළත වඩා ගන්න. දැනුමක් නිරවුල් කරගන්න නෙමෙයි මොකක් කරන්නද? ඇතුළත වර්ධනය කරගන්න. දැන් ඔන්න හිතන්න පටන් ගන්න. දැන් ධර්මය ඇහිද්දී ඔබට මොකද්ද වුනේ? යෝනිසෝ මනසිකාරයේ සිදු වුණා නේද? ඉතින් බුදුරන් වහන්සේ කියන්නේ ඕකනේ. ඕක නෙමෙයිද කියන්නේ? බුදුරන් වහන්සේ කියන්නේ ඕක උදා ඕක උදා වෙනවා කියලා නෙමෙයිද කියන්නේ? බුදුරන් වහන්සේ කියන්නේ ඕකනේ. ඇයි අපි බුදුරන් වහන්සේ කියන දේ අපි තුල ඇති කරගන්න කැමති නැත්තේ? බුදුරන් වහන්සේ කියන්නේ ඉස්සල්ලාම ධර්මාර්ගයට එන නිවන් මාගේ යන්න නිවීම සඳහා යොමු වෙන්න සක්කාය දිට්ඨිය දුරු කරගන්න අපි තුල ඇති කරගත යුතු අංගය මොකක්ද ඉස්සල්ලාම කියන්නේ? අහපු ටික තේරෙන එක කියලාද කියන්නේ? අහපු ටික තේරිච්ච දේ කරන එකද කියන්නේ? බුදුබණ ඇහෙනකොට අපි තුල ඇතිවිය යුතු පළවෙනි ඉස්සල්ලා මූලිකම එකම කාරණා මොකද්ද? තේරෙන එක දහින එක ඇහිච්ච තේරිච්ච දේ කරන එකද ඇතුළත යෝනිස් මනසිකාරයක් උපදින එකද? ඉතින් ඒක ඔබට ඉපදුනා නම් බුදුබණ ඇහුණේ ඒකේ අර්ථය වෙලාද නැද්ද? ඕකනේ වෙන්න තියෙන්නේ. මේ අර ෆිසික්ස් කෙමිස්ට්‍රි උගන්වනවා වගේ මේ ලිස්ට් එකක් උගන්වලා තේරෙන එක නෙමෙයි. ඒ ඉස්කෝලේ විෂයක් නේ. ඇතුළත වැඩෙන්නේ නැහැ නේ. දැන් අපි හිතමු සාමාන්‍ය උසස් පෙළ කරපු අය විශ්වවිද්‍යාල තේරිච්ච කෙනාට සාමාන්‍ය උදේ හොඳට ඉගෙන ගත්ත අයනේ. විෂයක් උගන්වනකොට අපි තුමු මොනවා හරි උගන්වනකොට ඒ ඉගෙන ගන්න අයට සමස්තයක් වශයෙන් ගත්තොත් ඔක්කොට මේක තේරෙනවද නැද්ද? තේරෙනවනේ දැන් ඉංජිනේරිං සිලෙක්ටඩ් ඔක්කොම හරියට ඉංජිනේරු වෙනවද නැද්ද? මෙඩිකල් සිලෙක්ටඩ් ඔක්කොම හරියට ડોක්ටර් වෙනවද නැද්ද? පොඩි කට්ටිය අපි මේ පේලිච්ච කට්ටිය අතහරිමුකෝ ආව කට්ටිය. එතකොට ඒ ඉංජිනේරිං සිලෙක්ට් වෙච්ච කට්ටිය උගන උගන්න විෂය ඔක්කොම තේරෙනවනේ. බුදුරණවහන්සේ කියන ධර්ම ඔක්කොම තේරෙනවද නැද්ද? ඈ නෑ නේද? ඉතින් අපිද අපි කියනකොට ඔක්කොම තේරෙනවනේ. නැද්ද? අපි කියනකොට ඔක්කොම තේරෙනවද නැද්ද? එහෙනම් බුදුබණද නැද්ද? නෑනේ. සුපබුද්ධ කුෂ්ටිය හිඟා ගන්න මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේ කියලා බණ කියනවා. එතන ඇමතිවරු වෙන්න ඇති, භික්ෂුන් වෙන්න ඇති. කාටවත් තේරුන්නේ නැහැ. කාටද තේරුනේ ඒක? හිඟා කන හිඟන්නට. අර කාටවත් තේරුන්නේ නමුත් අපට නම් ටියුෂන් ක්ලාස් එකක් වගේ ඔක්කොම එකට කියනකොට මුළු ඔක්කොටම තේරෙනව නේද බුදුබණ ටික? ඒ බුදුබණද? අර ඉස්කෝලේ එක විෂයක් වගේ එකක් නේ. බුදුබණ තේරෙන්න එකිනෙක කිනාගේ ඇතුළත අංගය වැඩිලා තියෙන්න ඕනද නැද්ද? එකිනෙකනාගේ වැඩිලා තියෙන්න ඕනේ. බලන්න බුදුරන් වහන්සේගේ ධර්මය අපි කොහොම අධ්‍යයනය කරන්න ඕනද කියලා. කොච්චර තැනක් දෙන්න ඕනද මේ බණ බුදුරන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරන්න. shopping යනවා වගේ කරන්න බෑ. ඒකට ලොකු තැනක් දෙන්න ඕන. තමයි මේ පොඩ්ඩයි කතා කරේ. ඔන්න දැන් කිව්වා රාහුල සායනාසිට මොකද්ද කිව්වේ? යම් යම් කිසි දෙයක් පටවි කියන්නේ මේක කිව්වා. ඊළඟට ඒක කිව්වා මෙහෙම. අයං උච්චති යං කිච්ඡජ්ජත්තං පච්චත්තං කලං අයං උච්චති රාහුල අජ්ජත්තිකා පටවි ධාතු. මේකටයි රාහුල ආධ්‍යාත්මික පටවි ධාතු. යාචීව පනකෝ අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේසා. රාහුල යම් කිසි ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇද්ද බාහිර පටවි ධාතුවක් ඇද්ද මේ දෙකම එකයි. තං නේදම්මම නේසමස්මි නමේසව අත්තාති මෙන්න මේ මම නෙමේ මගේ නෙමේ මට අයිති නෑ කියලා යතහබුතං සමපඤ්ඤය දට්ට මනා ප්‍රඥාවෙන් දකින්ද ඒව මෙතන යතහබුතං සමපඤ්ඤය දිස්වා මේ ආකාර මනා ප්‍රඥාවෙන් දැක්කහම පටවි ධාතු යාවේ නිබ්බින්දති පටවි ධාතුර කල කියනවා පටවි ධාතුව චිත්තං විරාජේති පටවි ධාතුවේ සිතයින් එනවා දැන් මෙතන මේ මේ කියපු කාරණා ඔබට තේරුණොත් ඔබට බුදුබණ ඇහුණද නැද්ද දැන් මේ කියපු කාරණා ඔබට තේරුණා නම් ඔබට බුදුබණ ඇහුණද නැද්ද ඇහුන්නේ නැහනේ දැන් ඔබට මේක තේරුණා කියලා ගැළපෙන්න අවශ්‍යද ඔබට මේ තුලින් හිතන්න යමක් හම්බෙන්න අවශ්‍යද? නමුත් අපි අවංකව බැලුවොත් අපට ඔක තේරෙන්න අවශ්‍යයිනේ. අපට අවංකව අපි හිතලා බැලුවොත් ඔය කියපු කාරණා අපට තේරෙන්න අවශ්‍යද නැද්ද? තේරෙන්න ඕනනේ. තේරෙන්න ඕන කියන්නේ ඔබට යෝනිසු මනසිකාරය ඕනද නැද්ද? ඕන නැත්නම් ඔබට නිවන් මාර්ග ඕනද නැද්ද? ඕන්නේ. අවංකව බලන්න ඕනේ. අවංකව. අවංකව මේක බලනකොට අපි බලන්නේ අපිට මේක අපේ කෝණයෙන් ගල්පගෙන තේරුම් ගන්නද නැද්ද? අවංක වෙන්න තමන්ට. තමන් තමන්ට අවංක මොකද මේ අවංක මේකේ ප්‍රධානම කාරණාව නිවන් මාර්ගය යනකොට අවංකකමනේ. තමන්ට අවංක වෙන්න. ඔබට මේක ඇහෙන තැනදී ඔබ අවංකව හිතන්න. ඒ ඇහිච්ච ටික තමන්ට කොහොම හරි තේරෙනවට තමන් කැමතිද නැද්ද? එහෙම කැමති වුණොත් ඔබට ඒ කැමති වුණේ ඔබට තේරෙන්නේ තමන්ගේ රාමුවෙන්ද නැද්ද? ඔබට එතකොට යෝනිසු මනසිකාරයක් උපදිනවද නැද්ද? උපදින්නේ යෝනිසු මනසිකාරයක් ඉපදුන්නේ නැත්නම් නිවන් මඟ හම්බෙනවද නැද්ද නිවන් මඟ හම්බෙන්නේ යෝනිසු මනසිකාරයෙන් නම් ඔබට ධර්මය ඇහිද්දී ඔබට යෝනිසු මනසිකාරය උපද්දවා ගන්න අවශ්‍ය නැත්නම් ඔබට නිවන් මඟ හම්බෙනවද නැද්ද හම්බෙන්නේ එහෙනම් දැන් මේක ඇහිච්ච තැන ඔබ බලයි වැලිය යුත්තේ ඔබේ කොහොන්ට ගලපලා ඒක තේරුම් ගන්නද කියපු දේ ඒ විදිහටම හොයන්නද ඈ කියපු දේ ඒ විදිහටම හොයන්න නේද ඔබට ඒ ගතිය නැත්නම් ඔබට බුදුබණ හම්බෙනවද නෑ. ඔන්න එහෙනම් දැන් බලමු මේකේ තියෙන එක තේරුම් ගන්නද බලන්න ඕනේ නැත්නම් ඒකේ තියෙන්නේ මොකක්ද කියලාද බලන්න ඕනේ නැත්නම්. මේක මගේ කෝණයට තේරුම් ගන්නද බලන්න ඕනේ නැත්නම් මෙතන කියලා තියෙන්නේ මොකක්ද කියලාද බලන්න ඕනේ නැත්නම්. මෙතන කියලා තියෙන්නේ මොකක්ද කියලා නේ මගේ කෝණයට ගලප ගන්න නෙමෙයිනේ. මෙතන කියලා තියෙන්නේ මොකක්ද කියලා බලනකොට මගේ කෝණයට තේරෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? කල්පනා කරනවනේ. එතකොට බුදුබණ කීව දේ තුල අර්ථය වුණාද නැද්ද? අර්ථේ වුණානේ. ඔබට මේක තේරුණා නම් බුදුබණ කීපේ අර්ථේ වුණාද? දැන් මේක කියන්නේ කාටද මේ? අපට නෙමෙයිනේ. එහෙනම් අපට කොහොමදනේ? රාහුල සාන්නසට. දැන් මෙතන මොකද්ද කියන්නේ? ඒකයි මම කියන්නේ ඔබ ක්‍රමානුකූලව ටික ටික මේ දවස් තුනක් කරගෙන ඇවිදින මම මේ ඔබ ටික ටික මේකට යොමු කරේ. මොකද එකපාරට මේවා කිව්වොත් එහෙම ඔබ මාව ගහලා බලන්නයි. එයි මොනවද මේ හාමුදුරුවෝ කියන්නේ කියලා. නේ? ඒක මේ දවස් තුනක් තිස්සේ මේක යම් කිසි මට්ටමකට ඔබ අරගෙන ඇවිදලා මේ කරුණ ටික මේ පැහැදිලි කරන්න. නැත්තම් මේ හාමුදුරන් පිස්සුන් කියලා හිතයි. අන්න බුදුරණවහන්සේ දේශනා කරනවා එතකොට රාහුල යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් ඇද්ද යම් බාහිර පටවි ධාතුවක් ඇද්ද මේ දෙකම එකයි. දැන් ඔබට ප්‍රශ්නයක් නැද්ද මේකේ? මොන හිතන්න ඕන කියන්නේ ඒක. ඉතින් බුදුරණවහන්සේ බාහිර පටවි ධාතුව මේක කිව්වද? දැන් මේ ටිකේ බාහිර පටවජාතය බුදුරණවහන්සේ කිව්වද? මේ විග්‍රහයේ ආධ්‍යාත්මික පටවජාතු විතරයි විග්‍රහ කරේ. බාහිර එක කිව්වද? නමුත් දෙකම එකක් කියලා දකින්න කියනවනේ. අඩුවෙන් කියලාද කෑල්ලක් හැලිලාද අපි වන්දලාද නෑ නේද? නමුත් බුදුරජාණන් කියලා නෑ එහෙම එකක්. දැන් අපි දවසින් දා ගන්න ඕනද ඒකට එකක්? අඩු වෙන කිව්ව නිසා නෑ නේ. මොකද අපිට හොඳට මතක තියාගන්න අපිට දැන් මේක තේරුම් ගන්න දෙව නැත්නම් යෝනිසෝ මනසිකාරය කරන්නද? ඒක නේද ඕනේ. තේරුම් ගන්න නෙමෙයි. තේරුම් ගන්න නම් මේක අපි ලිස්ට් එක හදාගත්ත ප්‍රශ්නයක් නෑ. ඔබට අවශ්‍ය තේරුම් ගන්න නෙමෙයි නේද? යෝනිසෝ මනසිකාරය කරන්නේ නේද? ආ එහෙනම් ඒක තමයි දැන් කරන්න වෙන්නේ. තේරුම් ගන්න එක නෙමෙයි. තේරුම් ගන්න නම් අපි බුදුරණවහන්සේ කියෝනේ කිව්ව ධර්මයේ අඩු නිසා බුදුරණවහන්සේ ඇත්තට තේරුම් නැති නිසා බුදුරණවහන්සේ ධර්මයේ සවක්කාත නැති නිසා අපට කැලලක් දාගන්න පුළුවන් මේක තේරුම් ගන්න. තේරුණාද? බුදුන් වහන්සේ ධර්මයේ සවක්කාත නැති නිසා අපි තරම් හැකියාවක් බුදුන් වහන්සේ නැති නිසා එච්චර තේරෙන්නේ නැති නිසා අපිට මේක තේරුම් ගන්න කැලලක් ඇතුළත් කරගන්න අපට පුළුවන්. මේක තේරුම් ගන්න ඔබට ඕන. ඔබට නිවන් දකින්න ඕන නම් ධර්මයේ සවක්කාත නිසා බුදුරන් වහන්සේ ਸਰවඥ නිසා අපට උපදවා ගන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඔන්න දෙක ඔබ හිතන්නේ ඔබට අවශ්‍ය නිවන් මඟ නම් ඒ විදිහට කරන්න පුළුවන්. නිවන් මඟ නෙවෙයි නම් ඉස්ලාම් පහර ගහන්නේ කාටද? පයින් ගහන්නේ ඉස්ලාම් කාටද? බුදුරන් වහන්සේට. ඇයි? අපි කැලලක් දාන්නේ ඇයි? මේකට කැලලක් වැදගත් කරන්නේ ඇයි? බුදුරන් වහන්සේ තේරුන්නේ නැහැ නේද? ඒ නිසා අපි මොකද පොඩි කැලලක් ඇතුළත් කරගන්න ඕනේ අපිට තේරුම් ගන්න. නේ? හරියට කියලා නැහැ නේ බුදුරන් වහන්සේ. ඒ නිසා අපි පොඩි කැලලක් මේකට ඇතුළත් කරගන්න ඕනේ තේරුම් ගන්න. එතකොට අපි ඉස්ලාම් පහර ගහුවේ බුදුරන් වහන්සේට ශ්‍රද්ධා ප්‍රතිපදාවෙන් අයින් වුණා. ඊළඟට යෝනිසු මනසිකාරය වෙන්නේ නැහැ නේ කොහොමද? එහෙනම් තේරෙනවනේ. නිවන් මාර්ග සම්පූර්ණයෙන්ම ආරා නිබ්බාණන්ති උච්චති ඈත්වන. හැබැයි කියපු ටික හොඳට තේරුණා. තේරුණේ මගේ රාමුවට. දැන් මගේ රාමුව තියෙන තාක්කල් නිවන් දකින්නවද නැද්ද? අපේ රාමුවෙන් අපි මෙච්චර කාලයක් නිවන් දැක දැක දාවේ. සසරනේ දාවේ. ඉතින් අපේ රාමුවට මේක ගලපගන්නේ ඇයි? අපි මෙච්චර සසර යාවේ අපි අපි දන්න දේ නිසා තමයි. ඉතින් අපි දන්න දේ හරිද එහෙනම්? ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ දේ අපි දන්නේ කරපන්නේ. එහෙනම් ඔන්න යෝනිසමනසිකාරෝනේ නේ. දැන් හැබැයි මෙතන බාහිර පඩවි ධාතු කියන්නේ. දැන් අපි හිතන්න ඕනද නැද්ද? අපි මේකට බාහිර පඩවි ධාතු දාන්න ඕනද අපි හිතන්න ඕනද? මේක ඇත්ත නේද? මේකේ අඩුවක් තියනවද? මදි පාඩුවක් තියනවද? දැන් අපිට බුදුරණවහන්සේ මේ පටවි උගන්වන්න හැදුවද? අපිට නිවන් මඟ දෙන්න හැදුවද? අපට නිවන් මාර්ග දෙන්නේ අපි තුල යෝනිසමනසිකාර ඉපදීමෙන්ද අපට පටවි කියලා දීමෙන්ද? දැන් අපට මේ කියලා දුන්න විග්‍රහයෙන් අපට පටවි තේරෙන්න ඕනද යෝනිසමනසිකාර උපදින්න ඕනද? නමුත් අපට ඕන දෙයින් පටවි තේරුම් ගන්නනේ. අපට කොහොමරි පටවිය කියන එක ලිස්ට් එක හම්බෙන්න ඕනේ නේද? යෝනිසමනසිකාරය වන්නේ. ඒකයි පින්වතුනි බුදුබණ ඇහුවත් අවබෝධ කරන කටියක් ඉන්නේ. ඇත්ත ධර්ම ඇහුවත් අර අසනීප වෙච්ච අසනීපකාරයෙක් ඉන්නේ කොච්චර බෙහෙච්චර සූපත් වෙන්නේ නැති එක්කිනා. ඉතින් යෝනිසමනසිකාර උපදින්නේ නෑනේ යාට. ඒ නිසා උපදින්නේ. දැන් අපට අවශ්‍යයි එහෙනම් අන්න ඇතුළතින් වඩා ගන්න. දැන් හොයන්න ඕනද නැද්ද අපි? මෙතන බුදුරන් වහන්සේ කිව්ව විග්‍රහය මොකද්ද කියලා ඒ තුල පිහිටලා. ඒ තුල පිහිටලා නේද හොයන්න ඕන නැත්තේ. දැන් අපි තුල ඔන්න ආවා. උපපරීක්ෂණය, විමර්ශනය, විචක්ෂණය, පටිපුච්චා විනීතා. දැන් අපි තුල එනවද නැද්ද? ආධ්‍යාත්මින් දැන් ප්‍රශ්නයක් එනවද නැද්ද? විචක්ෂණයක් එනවද නැද්ද? හැබැයි ඒකට තව පාදක කරගත යුත්තේ විද්‍යාඥයෙක් කියපු දෙයක්ද මගේ ගුරුවරයා කියපු දෙයක්ද නැත්නම් තව කවුරුහරි සම්ප්‍රදායෙන් ආව දෙයක්ද මේක තේරුම් ගන්න තව පාදක කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ කියපු බුද්ධ වචනයක් විතරද? ඔය ඒක හොඳට මතක තියාගන්න මේ කාරණාව හිතීම සඳහායි පාදක කරගත යුත්තේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියපු බුද්ධ වචනයක් විතරමයි වෙන දෙයක් පුළුවන්ද? ඇයි වෙන කවුරු හරි කී විද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද? වෙන කවුරු හරි කී විද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද? ශ්‍රාවකී කියනවා නම් ශ්‍රාවකයා කියන්නේ ශ්‍රාවකයාගේ දේ ශාස්ත්‍රෝගේ දේද? එතකොට සාරිපුත්‍ර සාහිණාසේ හරි කවුරු හරි කියනවා නම් කිව්ව යුතු කාගේ දේද? ශාස්ත්‍රෝගේ දේනේ වෙන කයක් කියන්න බෑනේ. එහෙනම් ඔන්න දැන් අපි දැන් මේක තේරෙන්නේ නැත්නම් අපි දැන් හිතන්න පටන් ගන්නකොට මේක තේරුම් ගන්න තව කරුණු ටිකක් අපිට උපයෝග කරගන්න ඕන නම් අපි දැන් කෝකේකින්ද ගන්න ඕනේ නැත්තේ. ඈ ආයෙත් බුදුරන් වහන්සේ කිව්වේ කින්නේ වෙන එකකින් අරන් හරියන්නේ නැහනේ. ඔන්න හොඳටම මතක තියාගන්න වෙන එකකින් අරන් හරියන්නේ නැහැ. දැන් එහෙනම් ඔන්න දැන් මෙතන කියනවා ආධ්‍යාත්මික පටවි ධාතුව, බාහිර පටවි ධාතුව දෙකම එක වගේ කියලා දකින්න කියනවා. ඊළඟට කියනවා මේ මේක යතහ භූතං සම්මප්පඤ්ඤය දට්ඨබ්බා. යතහ භූත කියන හටගත් දේ ආකාරයෙන් මනා ප්‍රඥාවෙන් දකින තැනදී තං ඒක මොකද්ද පටවි නේතම් මම නේසෝ හමස්මි නමස්සත්තාති මේ මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෙමෙයි කියලා මන ප්‍රඥාවෙන් දකින්න කියනවා. ඊළඟට කියනවා මේ විදිහට මන ප්‍රඥාවෙන් දැක්කලා පටවි ධාතුවට කලකිරෙනවා. අන්න එතකොට සිතේකින් අයින් වෙනවා. දැන් ඔන්න දැන් බලන්න අපිට නම් අපි ඔන්න මේ අර පකුද කච්චායන කියපු කාරණාවයි බුදුරණවහන්සේ කියපු කාරණා සමාන කරන හැටි අපි බලන්නේ. බෝධකච්ඡායන සත්‍සාස්ත්‍රූර කියපු කාරණාවයි බුදුරන් වහන්සේ කියපු කාරණා අපි සමාන කරනවන්නේ මොකද්ද මගෙත් තියෙන්නේ කේස් පටවි මේසෙත් පටවි මේකෙත් තියෙන්නේ පටවි මේක බාහිර පටවි ධාතුව මේසෙ මෙතන කේස් මගේ ආධ්‍යාත්මික පටවි ධාතුව මෙතනත් තියෙන්නේ පටවි මෙතනත් තියෙන්නේ පටවි මේ දෙකම හුදු පටවි ධාතුවක් විතරයි ඉතින් මේක මම කියලා ගන්න ඕනේ නැහැ මෙතන මම කියලා දෙයක් නැහැ ඒ නිසා මෙතන සත්වයේ පුජ්‍යලයක් නැහැ මෙතන ඊළඟට පිනපව කියලා දෙයක්වත් නැහැ. ඔන්න ඔක්කොම ටික යනවා. ඒ විදිහට හිතුනේ මගේ චේතනාවටද නැද්ද? දැන් ප්‍රායෝගිකත්වයේ චේතනාවද නැද්ද? ප්‍රායෝගිකත්වය මෙතනත් කේස් කියන්නේ පටවි අතනත් මේක මේස කියන්නේ පටවි මේ දෙකම පටවිය. ඉතින් මේ දෙකම එකම පටවි ස්වභාවය. මේකට මම කියලා ගන්න ඕනේ කියන එක. ඒක හිතුනේ කාටද? ඒක චේතනාවටද නැද්ද? ඒක මනදම් මනෝවිඤ්ඤාණය හරකා චේතනාවක් නේද? ප්‍රායෝගිකත්වය ඒකද නැද්ද? එතකොට එතන ප්‍රායෝගිකව චේතන මම කියලා අරන්ද නැද්ද? අපි ඇත්ත දැකලාද නැද්ද? නෑ මේ කාගේද මේ කාරණාව? මක්කලි ගෝසාලගේ. බුදුරණවහන්සේ දුන්නේ ප්‍රායෝගිකත්වයටද අර හිතන හිත හිතා යන විතරකයකටද? ඒකනේ දැන් අපි අපට ඕනේ මේක තේරුම් ගන්නද යෝනිසමනසිකාරයේද? දැන් අපි මේක තේරුම් ගන්න නේද වැඩේ කරන්නේ. මේ කියප එක තේරුම් ගන්න ඒ වැඩේ කරනවා. අපට මේක ඇහෙද්දි තේරෙනව නේද යෝනිසමනසිකාරය උපදින්න ඕනේද? යෝනිසමනසිකාරය ඉපදිලා ප්‍රඥාවට නේද හම්බෙන්නේ. යතහබුතන් සම්මප්පඤ්ඤා දට්ටබ්බ. හිතෙන් චේතනාවකින් දකින්න කියන්නේ ප්‍රඥාවෙන් දකින්න කියන්නේ. අපි දැක්ක හිතින්ද ප්‍රඥාවෙන්ද? මනසට නාම සිතුවිල්ලකින්ද අපි හිතුවේ නැද්ද බලන්න. මේකේස් මේක පටවි. මේකත් පටවි. ඊළඟට මේ දෙකම පටවි ධාතුවක්. මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මට ආйти නෑ. මේක හත්වෙක් නෑ, පුජ්‍යලයක් නෑ කියලා ඔබ හිතුවේ සිතින්ද නැද්ද? බුදුරණවහන්සේ කිව්වේ මොකෙන්ද කියලා දකින්න කියලා? අපි හිතුවේ මොකෙන්ද? බුදුරණවහන්සේ කිව්වේ මොකෙන්ද? අපි බුදුරණවහන්සේ කිව්ව දේ කරාද? එහෙනම් නිවන් දකින්න පුළුවන්ද? බුදුරණවහන්සේගේ ප්‍රඥාවෙන් හිත හිතට අයිති දෙයක්ද ප්‍රඥාව නැද්ද? හිතේ සිතුවිල්ලක්ද ප්‍රඥාව නැද්ද? කලින් විග්‍රහ කරා. සිතුවිල්ල තියෙන්නේ අඥානකමින්ද නැද්ද? අවිද්‍යාවෙන්ද හිත තියෙන්නේ නැද්ද? ප්‍රඥාව කියන්නේ විද්‍යාවටද අවිද්‍යාවටද? හිත තියෙන්නේ අවිද්‍යාවෙන් නම් හිතේ ප්‍රඥාව තියෙනවද නැද්ද? එහෙනම් අපි හිතන දේ ප්‍රඥාවද නැද්ද? නෑනේ. ඒක හිතවිල්ල යන්නේ බුදුරණවහන්සේ මේක දකින්න කිව්වේ හිතෙන්ද ප්‍රඥාවෙන්ද? කොච්චර සියුම්දනේ අපි හිතින් හිතින් අපි හිතලා යෝනිසෝ මනසිකාරය උපද්දවා ගන්න නැතුව අපි අපේ හිතට ගලප ගලප යන එකක් නෙමෙයිද කරන්නේ හැබැයි මේකෙදී අපට කාමරාගය දුර වෙනවද නැද්ද? පටිගය දුර වෙනවද නැද්ද? දුර වෙනවනේ. ඇයි දැන් අපි ඇලෙනවද මේකට? ගැටෙනවද මේකට? බුදුරණවහන්සේ වෙන්නේ ඉස්සල්ලාම කාමරාගය පටිගය දුරු කරන්න සක්කාය දුරු කරන්නද? අනිත් කට්ටිය ඉස් කරාලාම කරන්නේ කාමරාගය දුරු කරන එකද පටිගේ කාමරාග පටිගේ දුරු කරන එකද සක්කාය දිටි දුරු කරන එකද බුදුරන් වහන්සේ කිව්වේ අපි කල යුත්තේ අපට දැන් සිදුවන්නේ අපි බුදුරන් වහන්සේ කිව්ව දේ කරනවද නිවන් මඟ හම්බ වෙනවද එන ඔන්න බුදුබණ මම මේ මොකුත් නෙමෙයි මේ මේකේ තියෙන මේ කියන්නේ ඔබ බලන්න. අය මම කියන දේ පිළිගන්න එපා. ඔබ ගිහිල්ලා බලන්න මේ මේ සූත්‍රයේම මජ්ජවනිකායේ තියෙන්නේ මේ සූත්‍රෙම ගිහිල්ලා බලන්න මේකේ තියෙන එක. හැබැයි මේ සූත්‍රයේ විදිහට බලන්න. ඔබේ හාමුදා ගන්න නැතුව ඒක තියෙන විදිහට බලන්න. මේ සූත්‍රය තියෙන එකම කියන්නේ. යෝනිසමනසිකාර චේතනාව. ප්‍රඥාව චේතනාවන්නේ. යෝනිසෝ මනසිකාරයේ චේතනාවක්. යෝනිසෝ මනසිකාරයේ විචක්ෂණිය. යෝනිසෝ මනසිකාරය කියන්නේ තේරෙනික නෙමෙයිනේ. ඒක ප්‍රඥාව කියන්නේ යෝනිසෝ මනසිකාරයට නෙමෙයි. ප්‍රඥාව ඇති වෙන්නේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාවටද? නෑ. යෝනිසෝ මනසිකාරය කරන්නේ මොකෙන්ද? චේතනාවෙන්. හිතෙන් විතරකේ. ප්‍රඥාව ඇති වෙන්නේ ඊටකට කරාට පස්සේ කරන දේද ප්‍රඥාව? ඒක යෝනිසෝ මනසිකාරය. කරන දේ ප්‍රඥාව නෙමෙයි. ඒ කල නිසයි ප්‍රඥාව ඇතිවන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාව ඇතිවන්නේ. යෝනිසෝ මනසිකාර කරන්න විතරකේ. දැන් අපි යෝනිසෝ මනසිකාර කරනවා කියලා ප්‍රඥාවට සිදුවිය යුත්ත ප්‍රඥාව කියන්නේ ඇහැක්. ප්‍රඥාව කියන්නේ ඇහැක්. මේ මස් ඇහැ වගේ ඇහැක්. මස් ඇහැට පේනවනේ රූප. නේද? හිතට එනවනේ සිතුවිලි. ප්‍රඥාවට මොකද්ද පේන්නේ? මේ ධර්ම. මේ බුදුරණවහන්සේ කියපු ධර්මයේ පේන්නේ මොකේද? දැන් අපට ඇහැට පේනවනේ රූප. අපේ හිතට සිතුවිලි පේනවනේ. ප්‍රඥාවට පේන්නේ මොනවද? මේ ධර්මයේ. විතරකයට පේන්නේ අපේ සිතුවිලි. ප්‍රඥාවට පේන්නේ මේ ධර්මයේ. හොඳට හිතන්න. අර ෆ්ලයිට් එකක් හදන්න කොච්චර අවධානයක් දෙන්න ඕනද? නිවන් මාර්ගට මේ වගේ කෝටි ප්‍රකෝටි ගණන් දෙන්න ඕනේ. නිවන් මාර්ගට මේ වගේ කෝටි ප්‍රකෝටි ගණනක අවධානයක් දෙන්න ඕනේ. ඒතකොට ප්‍රඥාව කියලා කියන්නේ වැටහීම. ඒක මේ හිතට ආව සිතුවිල්ලක් නෙමෙයි. මම ඒකට පුංචි උදාහරණයක් තව කියන්නම්. ඒක කියලා අපි අවසන් කරලා ටික අපි ඊටකට කියලා දෙන්නම්. පුංචි උදාහරණයක්. සමහරවිට මෙතන මම ඇත්තටම ගණන් දන්න නිසා මම ගණන් වලින් උදාහරණ දෙන්නේ. ඒක ඒක අපි ලෝකයේ මට්ටමින් තේරුම් ගන්නනේ. අපි ලෝකයේ මට්ටමින්ම තේරුම් ගන්න ඕන නිසා. අපි හිතමු දැන් මට මැස් ටීචර් කෙනෙක් උගන්වනවා කියලා. ටීචර් මට මැස් උගන්වන්නේ ටීචර් විභාගය ලියනකොට ටීචර් ඉංජිනේරින් යන්න පුළුවන් වෙච්ච නිසාද බැරි නිසාද? ඒ කියන්නේ දැන් ටීචර් මට දැන් ඉස්කෝලේ ගුරුවරයෙන්නේ. ගුරුවරයා මට ගණන් උගන්වන්නේ ටීචර්ට විශ්වවිද්‍යාලයන් ලකුණු මදි වෙච්ච නිසාද? ඒ කියන්නේ ඉංජිනේරින් යන්න මදි වෙච්ච නිසාද? තිබිච්ච නිසාද? මදි වෙච්ච නිසා ටීචර් කෙනෙක් වෙන්නේ නේ. හැබැයි දැන් ටීචර් විභාග ලිව්වොත් ඉංජිනේරින් සිලෙක්ට් වෙයිද නැද්ද? කලින් ලිව්වනම් කලින් සිලෙක්ට් වුනේ නෑනේ නේ. දැන් ලිව්වොත් හැබැයි කලින් හදපු ගණන්වල දැන් හදන්නේ නැද්ද? කලින් විභාගෙදී හදපු ගණන්වල නේද දැනුත් හදන්නේ. වෙන එකක් හදන්නේ නෑනේ. අලුත් ගණන් ටිකක් ටීචර් හදන්නේ නැහැ. හැබැයි දැන් ටීචර් ගණන් හැදුවොත් සමහර ලාවට දිස්ත්‍රික් රෑන්ක් එකක වෙන්න පුළුවන් නේ. අයිලන්ඩ් රෑන්ක් එකක එක වෙන්න පුළුවන් දැන් ටීචර් පේපර් එක ලියුවොත් නේ. ඇයි? හැකියාව වැඩි වුණානේ. කලින් එක තිබ්බද? කල්නොත් ඒ ගානම නේද හැදුවේ. දැනුත් ඒ ගානම හැදන්නේ. එතකොට ඒක ඒ ටීචර්ගේ හැකියාව කවුරු හරි මොකකින් හරි කොළ ටිකක් අඹරලා ඒ හැකියාව ගිල්ලෙව්වද බෙහෙත් ටිකක් දීලා ඈ බෙහෙත් පෙත්තකින් දුන්නද ටීචර් එකට කොහොමද ඒක ඇති වුනේ ටීචර්? ඒක ටීචර් එකේ තියෙන මේ වෙන මොකක් හරි මේ මැෂින් එකක් ඔළුවේ හයි කරගත්තද ටීචර්? නැත්තම් කොහේ හරි කෑල්ලක් හදාගත්තද දැන් ඇතුළේ ටීචර්? මොකද්ද ඒක උනේ ටීචර්? ඒක ටීචර්ගේ මේ මේ මොන හරි පිටින් ආව කෑල්ලක්ද? මොකද්ද ඒ උනේ? ඒ ටීචර් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ හැකියාවක් ආව නේද? හැකියාවක් නේ. ඒක ඒ හැකියාව මුලින් තිබ්බද ඉච්චද? දැන් තියෙනවනේ. දැන් ටීචර් ගාන දකින්නකොටම සමහරවිට ඉංජිනේර කෙනෙකුට වඩා හොඳට ගාන හදන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඉංජිනේරු ඊට වඩා එහා දේවල් වෙන දේවල් දන්නවා. නමුත් අපි හිතමු උසස් පෙළ ගණන් අනුකලනේ ගාන. අනුකලනේ ගානක් දකින්නකොට උසස් පෙළ පේපර් එකේ සමහරවිට ඉංජිනේරුවට වඩා හැකියාවක් ටීචර්ට තියෙන්න පුළුවන් නේ. ඇයි අරක පළපුරුද්ද වැඩි නේ? ඒකේ හැකියාව වැඩි. එතකොට ඒක කොහොමද ඇති වුනේ? ඒකින්මයි නේද? ඒකම හිතලා හිතලා ඒකම දැන් ඒක හිතනකොට දැන් දැන් අනුකරණේ ගාණක් අපි හිතමු හදන්න තියෙනවා කියලා. ඒ ගාණේ න්‍යායක් දන්නවා. අනුකරණ න්‍යායක් දන්නවා. ටීචර්ට පුළුවන්ද අපි හිතමු අපටම න්‍යාය දැනගත්ත කියලා අනුකරණේ ගාණේ න්‍යාය ඉස්සරහෙන් ලියාගෙන ලියාගෙන ලියාගෙන කියලා ගාණ ගාණ ලියන්න පුළුවන්ද? ගණන් දන්න කට්ටියන්ට මම ඒක අහන්නේ. අනුකල්ලි න්‍යාය දන්නවා. දැන් ගැටලුවක් තියෙනවා. ටික දැන් න්‍යාය දන්නවා. අපි මම න්‍යාය දන්නවා. මම ඉගෙන ගත්ත න්‍යාය අර ගාන ඉස්සරහින් ලියනවා. දැන් පුළුවන් ද ගාන ලියන්න? ගාන ලියනවද? කොහොමද ගාන හදන්නේ? න්‍යාය මත පදනම් වෙන්න ඕනේ. තවත් න්‍යායවල වෙන ඔළුවට ගන්න ඕනේ. ඒ ඔක්කොම ඔළුවට අරන් ගාන දිහා බලන්න ඕනේ. ඒ ඒ ඒක ඒක කියලා තියෙන පොතක. ඒක කොහෙන් ලියලා තියෙනවද දැන් ගාන හැදුනට පස්සේ ගානක් අපි තුමු දෙන්නුනක් ඒ ගාන ආ ඔබ මේ න්‍යාය මේකේ ඔළුවට අරගෙන ඒක මෙහිම පැත්තකින් කොණයක තියාගෙන ඊළඟට තව කෑල්ලක් තව න්‍යායක් කෑල්ලක් අරගෙන ඊළඟට ඔහොම පොතක කියලා තියෙනවද කොහේ හරි? ඒක අපි අපි දැන් ගන්න විදියක් නේද ඒක? හැබැයි අපි ගන්නේ අනුකලණේ හදන්න දැන් අපි ගන්නේ මේ මේ අවකලන න්‍යායද ගන්නේ? දැන් අනුකලණේ හදන්න අපි මේ රචනාවල් දින විදියක් ගන්නවද? අපි ගත යුත්තේ ඒකම නේද ගන්නේ? අලුත් දෙයක් ගන්න නැහැ. අලුතෙන් අපි මොනවා හරි මම අලුතෙන් හොයාගෙන මොකක් හරි ගන්නවද දැන්? ඒත් ඒකමයි නේද ගන්නෙ. හැබැයි ඒක පොතේ නෑ නේද? ඒ හදන්න ඕන විදිය. හැබැයි මේ පොතක විග්‍රහ කරපු දේ එකනේ දැන් බලන්නේ. ඒක බලලා ඒක තමන් තුළ පදනම් වෙලා අපි ඒක දිහා බලනකොට නේද අපි තුලින් නේද මේක ලියන්නේ. ওই විදියට ගණන් නිතර නිතර නිතර නිතර ඔක බලනකොට ගාන හොද්දට පේනව නේද? ඒ හැකියාවට මේක ලියන විදිහ ලස්සනට පේනව නේද? ඒක ආයි වෙන පොතක තියෙනවද? දැන් හොඳට පේනවනේ. ඒ ඇස් දෙකෙන්ද පේනුනේ යාගේ. දැන් කල්නොත් ඒ ගාන ටීචර් මේ සාමා උසස් පෙළ ලියද්දිත් ඒ ගාන දැක්කා. ඒත් ඇස් දෙකෙන් දැක්කා. දැනුත් ඇස් දෙකෙන් දකිනවා. නමුත් දැන් ඒක ලිහිනවා. කලින් ඒක ලිහුණාද නැද්ද? කල්නොත් ඇස් දෙකෙන් දැක්කේ. දැනුත් ඇස් දෙකෙන් දකින්නේ. දැන් ඇස් දෙකට අමතුරු වෙන හේකිනුත් දකිනවනේ. දැන් S2 නමතල වෙන එකකින් දකින්නවනේ කලින් දැක්ක එකට වඩා ඒක නිසා නේද ලියන්නේ ඒක පිට කොහේ හරි තියෙන එකක්ද කොහේ හරි මේ ඔළුවේ කෑල්ලක හරි කොහේ හරි හම්බෙච්ච එකක්ද ඒක? නැත්නම් අර අර පොත් ටික බෙන්ඩර් කරලා ඇතුළට දාගත්ත එකක්ද? ඇතුළේ වැඩිච්ච එකක් නේ. ඒ හැදන් ඒ ටීචර් තියනව නේද? ඔయిత වඩා කොහොම එකක් තියෙන්න ඕන ධර්මයට නේ? ඔය මම ඔය ගාන හදනට කියලා දුන්නේ. ඔය වගේ කොහොම එකක් තියෙන්න ඕනද? නිවන් මඟ දකින ප්‍රඥා චක්කුසිය උදා කරගන්න. අන්න ඒ වගේ ඇහැක් ඒ ඇහැ පේන එකක් නෙමෙයි. ඒ කියන්නේ අපිට මේ මස් තියනවා වගේ මේ කොහේ හරි දැන් අර ටීචර්ට අර ගාන හදන ක්‍රමේ කොහොමවත් ටීචර්ගේ මේ කොහේ හරි කැමරාවක හරි කොහේ හරි කැල්ලක නැහැ නේද? ඒ මේ පෘථජන ජීවිතේ රොයි කිව්වේ. මේ නිවන් මාකට ඒ ඇහැ කොහොම එකක්ද හේනන්නේ? අන්නේ ඇහැ ඇති වුනහම ඒ ඇහැට පේනවා. ඒ ඇහැටයි මේක බලන්න තියෙන්නේ. මේ මස් ඇහැට නෙමෙයි දැන් ඉතින් ආට් කරන කෙනෙකුත් අනුකල්නේ ගන්න දකිනවා. එයාට අනුකල්නේ ගන්න පේනවද නැද්ද? පේනවා. හැබැයි චිත්‍රයක් නේද පේන්නේ. ඉරි කැලේ ටික ඇස් දෙකෙන් පේනව නේද? එයාට ඒක විසඳන්න පුළුවන් බෑයිද? අනුකලන න්‍යාය ඉගෙන ඉගෙන ගත්ත නැති කලා කරපු කෙනෙකුට ඒ අනුකලනේ ගාන විසඳන්න පුළුවන් බෑයිද? සමහරවිට යාට අර ඉරි කෑලි ඉලක්කම් ටික දෙනකොට ඉලක්කම් ටික එකතු කරලා හරි දාලා ඉංග්‍රීසි ටිකත් අකුරු ටිකත් මොකක් හරි කරලා මේ මොකක් හරි කරලා දායිනේ. ඒ අනුකලනේද හැදුවේ? නෑනේ. මොකක් හරි කරනවා හැබැයි. ඒ හැකියාව තියනවද නැද්ද? නෑ. හැබැයි පෙනුන්නේ නැද්ද? දෙන්නටම පෙනුනේ එකක්ද දෙකක්ද? ඇස් දෙකට පෙනුනේ එකක්ද දෙකක්ද? නමුත් අර ඇතුළත වැඩිච්ච දෙයට පෙනුනේ දෙකක් නේද? එක්කෙනෙකුට පෙනුණා ඉංග්‍රීසි අකුරක් ඉලක්කම් ටිකක් ඉදි කැරි ටිකක් ඇල ඉරක් ওই ටික පෙනුණා එක්කෙනෙකුට අනිත් එක්කෙනාට පෙනුණා අනුකලනයේ ගාණක් දෙන්නට දෙකක් නේ පෙනුනේ ඇහැට එකක් පෙනුණාට ඇතුළට පෙනුන දෙක. බුදුරන් වහන්සේ ධර්මෙත් උහුම තමයි. අපට ඔක්කොටම පේන්නේ එකක්. නමුත් ඇතුළත ප්‍රඥාව නැත්තම් පේන්නේ අනේ මේ විෂයක් විතරයි මේ කියලා තියෙන මොකද්ද? අපිට මොන හරි බෙක් කරන්න පුළුවන්. අර ඉංග්‍රීසි අකුරක් තියෙනවා, ඉලක්කම් ටිකක් තියෙනවා. අපිට ඉලක්කම් ටික එකතු කරන්න පුළුවන්. ඉංග්‍රීසි අකුර ටික පිළිවෙල ලියන්න පුළුවන්. ඕනනම් අර ඇල ඉර ලස්සනට ආර්ට් එකක් හැටියට දාන්න පුළුවන්. හරියට ලස්සනට ඒක හදලා තියන්න පුළුවන් ඉලක්කම් ටිකත් එකතු කරලා අන්න ගානක් හැදුවා. අපටත් උන්න මේක තේරුණා. අන්න සමාධියත් ආවා. ලස්සනට මේක ගාහන්ට වැටුණා. මෙතන ඇත්තරම් සත්‍ය පුජ්‍යලියක නෑ. මෙතන මේ කෙස්ලොම් නියදත් ටිකක් තියෙන. මෙතනත් එහෙම එකක් පිටත් එහෙම එකක්. ඒතකොට මේ දෙකේ මම කියලා දෙයක් නෑ. ලස්සනට වැටුණා. හැබැයි අනුකලනේ ගානාරය හැදුවද ඉලක්කම් ටික එකතු කරලා ඉංග්‍රීසි කුට්ටේ දැම්මද? අනුකලනේ ගාන හැදුවේ නෑනේ. අනුකලනේ ගාන හදන්න පුළුවන් ටීචර් නේද? දැන් මෙතන අපිත් කරේ මොකද්ද? හිතෙන් නේද අපි මේ දැක්කේ? කල්පනා කර හිතෙන් නේද? ප්‍රඥාවෙන් නෙමෙයිනේ. අරයත්තර හැඩ දැකපු චිත්‍ර නේද? අර ඉලක්කම් ටික එකතු කරලා ඉංග්‍රීසි අකුරු ටිකත් A B C D හරි මොනවා හරි ටික ලස්සනට ගැලපුවා. ඊටත් ලස්සනට ආට් එකක් හැටියට දැම්මා. ඇහැට පෙනිච්ච ටික ලස්සනට ගැලපුවානේ. අනුකරණය ගන්න හැදුවේ නැහැ. අපි අපේ හිතට එනවනේ. හිතට එන ටික ලස්සනට ගැලපුවා. ප්‍රඥාවෙන් හම්බුණාද? බුදුරණවහන්සේ මේක දුන්නේ හිතටද ප්‍රඥාවටද? ප්‍රඥාවට. මේ මම අර පුතඥයන්ගේ සාමාන්‍ය ගාණක් හදන්නට කිව්වේ. ඒ වගේ කොච්චර කෝටි ගුණයක් නිවන් මාර්ගට තියෙන්න ඕනද කියන්නේ ප්‍රඥාවට. ඒ නිසායි කොහොඳට කල්පනා කරන්න. අපි එතනින් එහාට ගායේ කල්පනා කරමු සූත්‍රයේ තියෙන විග්‍රහය පොඩි කාලයක් ගන්න අපි බුද්ධ අනුස්සතිය ටික වෙලාවක් කරමු.